හොඳයි එවනම් කොමලා හරි බැරි ගහිලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ න ඒවං හිතේ කහ ප්‍රතිසික්කිතබ්බං න මනං උපාදීසාමිති නච්ච මේ මනෝ නිශ්චිතං විඥානං භවිष्यති ති ඒවං හිතේ කහ ප්‍රති සික්කිතබ්බං තීති ශ්‍රද්ධා දිසම්පන්න පින්වත්නි අපි පසුගිය ටිකේම මේ ධම්මවි පදනා මුල් කරගත්ත ඒ භාවනා වැඩ පිළිවෙල සඳහා හැමදාම වටිනා කාලයක් වෙන් කරන ධර්ම දේශනාවක් සඳහා අදත් අපිට මේ වැඩසටහන ධර්ම දේශනාව සඳහා කාලය මේ ලැබිලා තියෙනවා. ඉතින් ධර්ම දේශනාව සඳහා අපි සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රය අනුව දේශනාව දේශනමාලාවක් දේශනාවලියක් ඉදිරිපත් කරනවා. ඉතින් අද අපි මේ ඉස්සරහින් තියාගත්ත මේ pāli පාඨය උද්දුත කරගත්තේ මේ දේශනා මාලාවට මුල් වෙච්ච අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය කියලා සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ අංගුත් මංචිමනිකායේ සඳහන් වෙච්ච වටිනා සූත්‍රයක් අනුවයි. මේ සූත්‍රයට පදනම් වෙච්ච මේ කතා ප්‍රවෘත්ති අපි කෙටියෙන් මතක් කරගත්තොත් අපේ ලංකාව වගේ ථේරවාදය ඉදිරියෙන් තියාගෙන මුල් කරගෙන තියෙන ආ ශාසනයක මුගදෙනෙක් වෙන විදිහට කියන පුංචි බුද්ධහංකාරය පවා දන්න අහල පුරු පුරුදු නමක් තමයි මේ අනාථ පින්ඩික සිටුතුමා කියන නම. ඒක හදියට අපි නෑ එක් වාගේ එහෙම නැත්නම් දන්නා කියන වෙන යටක් පාටපත් උනා. ඒ අනාථ පින්ඩික සිටුතුමා කලගෝසාවට කෑ ගහපු හින්දා නෙවෙයි. අනාථ වින්සුතුව කවදාකවත් එහෙම තමන්ගේ නම ප්‍රසිද්ධ කරන්න උත්සාහ නොකරපු කෙනෙක් නොකරන්නන් අතර ප්‍රසිද්ධ කෙනෙක්. නමුත් එතුමා කළ ශාසන සේවාව වගේම සර්වචනාංශී කිරී දක්වන්නේ තුනේ ආදර ගෞරවය නිසා අද දක්වාම ශීලම බෞද්ධයන් අතර විශේෂ ආදර ගෞරවයක් ලක් කරලා තියෙනවා. විශාකාම හෝපාසිකා ආනන්ද ඒ අනාථ පින්ඩික සිටුතුමා වගේ ඇත්තෝ අද ඉන්න බෞද්ධයන්ට පෙරමග නැත්නම් පූර්වදර්ශයක් වෙන්න පුළුවන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සීවණක් පිළිසෙයි උපාසක පිළිසෙයි ඉස්සරහින් වගේ හිටපු කෙනෙක් මේ අනාථපිණ්ඩික සිටුතුමා. ඉතින් එතුමට ඒක කරගන්න පුළුවන් වුණේ අතමිට කාසිපණම තිබුණා. ශාසනයට අඳුරකට තිබුණා. සෝවාන් ආදී මාර්ගඵලයට පත්‍රයක් තිබුණා. සර්වචන් වහන්සේ ඒ ප්‍රාර්ථනා කරගෙන ආපු ඊටපාස්ක මහත්තයාට ඒ ශාසන ප්‍රති අනුග්‍රහ කළා. මෙන්න මේ විදිහට හිටපු ඒ අනාථ පින්නික සිටුමාගේ අවසාන ජීවිතයේ දවනිකාව තමයි මේ අනාථ පින්නික වාද සූත්‍රයට පසුබිම සකස් කරන්නේ. ඒ නිසා මේකට ආසන්න බණ කියලා කියනවා. මරණයටපත් වෙනකොට කෙනෙකුට මතක් කරගන්න හොඳ ආසන්න බණ. ඉතින් මේ සිටුමාගේ අවසාන අවස්ථාවටපත් වෙනකොට ඒකම දැනගන්නවා මගේ ජීවිතයේ අවසానයි කියලා. ඉතින් ඊට පස්සේ එතන ඉන්න තමන්ගේ උපස්ථායකෙක් ඇදවලා කියනවා ගිහිල්ලා ਸਰවචනාචර මතක් කරන්ට සිටුමාට ආසන්නයි සිටුමාගේ ජීවිතය අවසාන කාලටපත් වෙලා තිනවා කියලා තමන් වෙනුනොත් සිටුමා වෙනුනොත් තුන්සරේ තුන්සරේ වැදලා ਸਰවචනාචර කාරණා මතක් කරන්නේ. ඒක ඉවරලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට යන්න ගිහිල්ලා වන්දනා කරන්නේ කිහිලිවලා මං වෙනුත් තුන් සැරයක් වන්දනා කියන්නේ සුසුවට ආසන්නයි අන්තිමයි පුළුවන් නම් වඩින්නේ. පළවෙනි ਸਰවචනංශ ආරාධනා කරනකොට වන්දනා කරන ආරාධනාවක් නැහැ. ඉතින් මේක සාරිපුත්‍ර සංසේ දැනගෙන මේ ආරාධනාව පිළිඅරගෙන ආනන්ද සිතුමා පච්චාසමනව ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව පිටිපස්සෙන් යන සමනය කරගෙන ආදාරකේ සඳහා සිතුමාගේ සිතුමාට යනවා යනකොට සිතුමාට බොහොම අන්තිමයි. එසේ නමුත් මේ ස්වාමීන් වහන්සේලා දැකපු නිසා වැඩි නිසා I think ඒ කරුල කාණ්ඩේ සිස්තුමයිසේ ස්වාමීන් වහන්සේට පනවලා ඉතින් අල්ලාහ් සල්ලාව කතා කරලා පස්සේ ඒ ආනන්ද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සිතුමාට ගැළපෙන බණක් මේ අනාථ පින්ඩිකෝ ආද සූත්‍රය සඳහන් කරනවා ඊට ඉස්සෙල්ලා සිටුමා මේ කවුරක්වත් අපේක්ෂා නොකරන විදිහට මේ මරණසන්න වේදනාව පිළිබඳව බොහොම සජීවී විස්තරයක් ගෙනත් දෙනවා ආර්ය උතුමෙක් කොයිලත් තමන්ට කරුවහවණීය ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වුණත් දැනෙන වේදනාව පිළිබඳව ඒ සියල්ල අතරමැදයි එවනත මේ මරණසන්න වූ මාරණාන්තික වේදනාවක වෙනුවෙන් සිටිනා වූ උපාසක කෙනෙකුටයි මේ ආනන්ද අපේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් එතෙන්දි පේනවා නිකන් හරියට ඒ සිටුමාගේ තියෙන දියුණු මනසටයි මේ ආරාධනා කරන්නේ. මේ ධර්ම දේශනාව එල්ල කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ තරම් උග්‍ර වේදනාවක ජීවිත අවසාන ජවනිකාව ගත කරන කෙනාට තාමත්ම ගැඹුරු ධර්ම කොටාශයකට හිත මෙහෙවන්න තරමට ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අවස්ථානෝචිතව මේ ධර්ම දේශනාව කරනවා. ඉතින් එතනදී මේ අතහරින්න තියෙන දේවල් තව මොහොතකින් අතහරින්න තියෙන නිසා ධර්මයේ ගැඹුරටම හිත මෙහෙවනවා. ඉතින් මේ අපි අද උද්දුත කරපු පාඩේට ඉඳ ඉස්සෙල්ලා අපි මේ දේශනාවලියේ දේශන රාශිය පවත්ලා තියෙනවා. ඒ වයිදී කියලා තියෙනවා මේ ඇහ අල්ලගන්න එපා. ඇහි උපදින හිත අල්ලගෙන හිත දුක් කරදර ගන්න එපා වෙහෙස වෙන්න එපා කන අල්ල ගන්න එපා කන් දෙන ශබ්ද අනු ඇති වෙන ඒ සෝත විඥානේ හිත කණි උපදින හිත පිළිබඳව දුක් ගන්න එපා ඒකට නාසය දිව කය මේ විදිහට ගිහිල්ලා අන්තිමට මනං උපාදී ස්වාමී න මනෝනිශිත විඥානම් භවිෂති इति ඒවා මිත්‍ය ගහපති සික්කිතබ්බන් කියලා පාශකය මේ අවසානයේ තමන්ගේ හිත කියන මනස විඥාණය ආයතනයක් විදිහට අල්ලන්නත් එපා. ඒ විඥානයේ උපදින හිත විඥාන විඥානායතනය මුල් කරගත්ත හිත අල්ලබදා ගන්න එපා මම මාගේ කියන එකයි ඒ සාමාන්‍ය සර්ව සිංහල පරිවර්තනයේ වශයෙන් ත්‍රිපිටක බුද්ධ ජාති පොතේ දක්වන්න පුළුවන්. ඉතින් අපි භාවනා කරන යෝගාචරයක් වශයෙන් තාම ආසන්න වෙලා නැති වුණාට මේ එදිනදා ජීවිතයේ කටයුතු කරනකොට අපිට මේ අනාථපිණ්ඩික සිටුමාට දීප උපදේශය චාරිපුත් මහ ස්වාමීන් වහන්සේ දීප උපදේශය ක්‍රියාවත් කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ එදිනදා ජීවිතේට මනං උපාදිශාම කියලා කිව්ව මොකක්ද ගන්න වෙන අර්ථය ඒ වගේම මනෝනිෂිත විඥානං උපාදිශාමීති කියන එකෙන් ලැබෙන හික්මීමේ පාඨය නැත්නම් අවවාදාත්මක පාඩේ මොකද්ද කියන එක අපි මේ ධර්ම දේශනාවේදී තේරුම් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකට අපිට පුළුවන් නිකන් සාමාන්‍ය සාධක සූත්‍රයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය ගත්තා. ඒකේ භාවනා කරන යෝගාවචරයට සර්වචන් වහන්සේ හතර ආකාරයකට කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හතරකට කඩනවා. ඒකෙන් ආධුනිකයට මේ බහතෝරන කෙනාට කායන වශනා තමයි උගන්වන්නේ. ඒ කායේ තියෙන රූප පිළිබඳව රූපණ ගතිය ගොරෝසුව දැනෙනවා ඒක දිග පළල මනින්ද පුළුවන් වර්ණ සටහන් දැක ගන්න පුළුවන් අන්නේ රූපස්කන්ධේ හිත පැවැත්වීමෙන් තමයි මේ මනස මනෝ විඥානයේ වගේ ගැඹුරු සූක්ෂම ධර්ම කොටස නැත්නම් නාම කය අල්ලගන්න තරම් මේ ඉන්දිය ධර්ම සූක්ෂම කරන්න පුළුවන්. සියුම් තත්ත්වපත් කරන්න පුළුවන්. එචා කායන පස්සනා සම්බන්ධයෙන් උපදේශ ටික තමයි ඔය මේ පැය ආරම්භ කරන වෙලාවේදී මේ කායයක විචිකර තැම්පත් කරගෙන ඒකට මුළු හදින්ම දෝතිම්ම පූර්ණ අවධානය යොමු කිරීම වශයෙන් මම දැන් මෙතන ඉන්නවා කියන එක සතිය වශයෙන් සති මාත්‍රා වශයෙන් අවබෝධ කරලා දීලා ඒකේ අඩුම ලංශුව වෙන හුස්ම රූප ධර්ම නියෝජනයක් වශයෙන් වායෝ පොට්ටහප ධාතු නියෝජනයක් වශයෙන් අරගෙන එහි මේ හිත පවත්තන මානසිකාරය යෝනිසුමනසිකාරය පවත්තන අනේ පවත්තන කෙනෙකුට යම් යම් ආකාරයෙන් අනිමාර්ථයෙන් වක්‍ර මාර්ගයෙන් මේ මනස බලපානවා මනෝ විඥාණය බලපානවා ඒ කියන්නේ අපිට අර ආශස් ප්‍රසාසය කියලා දැනෙන අත්දකින්න පුළුවන් හැපෙන මේ ආශස් ප්‍රසාස වායෝ ධාතුව තියෙද්දි හිත ඇත්ත එක වහගෙන ඉන්නකොට චිත්ත රූපමවක. එහෙම නැත්නම් හිතට සද්ද ඇහෙනවා. එහෙම නැත්නම් මේ ඇහෙන ආශස් ප්‍රසාසය කඩාගෙන ඇහෙන බාහිර සද්ද මතින් විවිධ කල්පනා පහළ වෙනවා. හිතවිලි පහළ වෙනවා. එතකොට කාය විඥාණය කාය ප්‍රසාදේ පැවැත්විය යුතු කාය විඥාන විනෝඩ හිත අනවසරයෙන් කඩාවදින්නවා මනසට සමනෝ විඥානය. ඉතින් මේක අපි දකින්නේ භාවනා කරන බාධාවක් විදියට. ඉතින් ඒ නිසා යෝගාවචරයා ඒ ශබ්ද නැහෙන රූප නොපෙනෙන අත්‍යක වසාගත විවේක පරිසරයක් තමයි භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් තෝරගන්නේ. ඒ මොකද මේ කාය විඥානේ කාය ආයතනයේ හැකිතා හිත පැවැත්වීමෙන් සතිය ඇති කිරීම සඳහා නමුත් එහෙම ස්ථාන මේ මහ පොළවේ හදනම කොහෙන්ද වත් ඔය යම් කිසි බාධා එනවා ශබ්ද එනවා හිතවිලි එනවා වේදනා දැනෙනවා දැනෙනකොට අර ඉදිරියෙන් තියාගත්ත ආශස් ප්‍රසවාසයේ වෙනකොට වෙන වෙන අරමුණු කඩාවදිනවා. මේ කඩාවදින හැම වෙලාවකම ඒ අරමුණෙන් තව අරමුණට හිත පරිණි මනෝ විඤ්ඤා මනසහරහා මනෝ විඤ්ඤාණය හරහා ඒක ඒක නිසා ඉස්සල්ලා ඉස්සල්ලා යෝගාවචරය මේක දකින්නේ අකරතැබ්බයක් කරදරකාරී හිරිහැරයක් විදිහටයි ඉතින් ඒක නිසා විශාල යෝගාවචර පිරිසක් භාවනාව තැහැරලා චේත නරක කරගෙන මට භාවනා කරන්න බෑ මට මට පින්නේ එහෙම නැත්නම් මට මේ පරිසරය හොඳ නැහැ කියලා අශ්චාත්තාප වෙනවා. නමුත් මේක සියලු කරදර බාධා වලින් තොරව පටන් ගත්ත කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඒක නිසා මන්දෝත්සාහය නොවි කරගෙන කරගෙන ගියොත් නානා ප්‍රකාර ක්‍රම සහ විදි යොදාගෙන මේ ආස්වාද ප්‍රසවාසයත් එක්ක හාද වුණොත් ආස්වාද ප්‍රසවාසයේ මුණ මුණට මුණ බාලා තියාගෙන පුළුවන් වුණොත් ආනපනයත් එක්ක වැඩි වෙලා ඉන්න තරමට උත්සාහ කළොත් ඒ උත්සාහ කරන්න කරන්න කරන්න අර බාහිරින් එන්න පුළුවන් බාධකවල යම් ආණ්ඩු මට්ටු කිරීමක් කීකරු කරගැනීමක් කෙරෙන අතර ආනාපානෙත් එක වැඩි වෙලා ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේක යෝගාවචරයට විශාල අස්වැසිල්ලක් තමන් යොදන දෙන ප්‍රයත්නට සාපේක්ෂව මේ රූප කර්මස්ථානයේ හිත පිටන්න පුළුවන් කියලා. ඉතින් එහෙම පිටන වෙලාවේදී අපි හිතුවොත් මේ යෝගාවචරයට වැඩි වේලාවක් තප්පර වැඩි වේලාවක් විනාඩි වැඩි වේලාවක් ආශ්‍රත් ප්‍රසවාසය පවත්වන්න පුළුවන් කියලා. අනේ පාත්තන්න පුළුවන් වෙන්න වෙන්න වෙන්න සති මාත්‍රාව දිගට ගිහිල්ලා සතිය දිගට පැවැත්වීමේ Java කැවෙන අඛණ්ඩ සතියකටපත් වෙන්න ඉද ප්‍රස්තාව වැඩි. මේ යෝගාවචරයට ලැබෙන අතිරේක ලාභයක් එකම අරමුණේ බොහෝ වෙලා ඊට පාත්තනකොට සතිය කස කැවෙනවා. සතිය Java කැවෙනවා. සතිය වේග වෙනවා. අනේ වේග වෙලා විශ්වසනීය තත්ත්වයක්. නැත්නම් අනාවැකියක් කියන්න පුළුවන් තත්ත්වයක් කරන දැන් නම් මට ඉස්සර වගේ මේ ආනාපානෙත් එක්ක කයත් එක්ක වැඩි වෙලා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා විශ්වාසයක් ඇති වෙනවා. ඒකට යෝගාවචරයට අප තරම්ම ප්‍රයෝග කරන්නේ නැතුව ආශස්පසත් එක්ක සලසමාන්තරව යන්න පුළුවන් තත්ත්වයක් එනවා. අන්න මේ විදිහට ආනාපානයේ සතිය වැඩිගෙන වැඩිගෙන යනකොට ඒ යෝගාවචරය අපේක්ෂා නොකලට වෙනකට වඩා සියුම් ශබ්ද ඇහෙන්න පටන් ගැනීම හරහා ශබ්ද බාධා වැඩි වෙනා වගේ තේරෙනවා. වෙනකට වඩා කයේ නොතිබිච්ච සියුම් වේදනා ගොඩකට විවෘත වීම නිසා කය කියන්නේ වේදනා සාගරයක් බවත් මේකෙන් ගැලවුමක් නැති බවත් තේරුම් ගන්න. ඒක ඉතින් හොඳට බණ අහලා ධර්ම සාකච්ඡා කරලා තේරුම් ගන්න ඕනේ මේ අමතරට ශබ්ද ඇහුණට අමතට කයි වේදනා දැනුණට ඒක මේ හිත ප්‍රනීත වීම නිසා වේදනා නැහිච්ච ශබ්ද වෙච්චා නොදැනිච්ච වේදනා දැනීමක්ද වෙන්නේ ඒ වගේම වෙනදා අවධානයට ලක් නොවිච්ච ආකාරයේ දෝරේ ගලන හිතේ රාශියක්ද වෙන්නේ කියලා මේ පිළිබඳව සෞඛ්‍ය සම්පන්නව ධර්මානුකූලව කල්පනා කරනකොටත් අපේ මනෝවිඥාණයට යම් ආකාරයක විරුද්ධ වෙනවා ඒක තාමත් කල් ගිය දක්ෂ යෝගාවචර විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සතිය දිනු වෙන්න වෙන්න සාමාන්‍ය යෝගාවචරයට වෙනදා වැටෙන බාධක වශයෙන් ලැබෙන මේ ශබ්ද මේ වේදනා මේ හිතවිලි දිහාවට හිත වෙනද නොදෙනිච්ච තරම් සංවේදී වෙනකොට මනස ක්‍රියාවේගයක් වැඩි වෙන්න පටන් ගන්නවා මේක දැකිය යුත්තේ නම් භවනා දියුණුවක් විදියට. නමුත් කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් ඒක යෝගාවචරය භවනාවේ නොදියුණුකමක් විදියට වෙනද නැති වේදනා જાතියක් දැනෙන බවත් වෙනද නැතරම් ශබ්ද බාධා වෙන බවත් වෙනද නැතිතරම් හිචිලි බාධා කරන බවත් වාර්තා කරන්න ඉඩ තියෙනවා. එතකොට කමඨාන සුද්ධ වෙන්න ඕනේ සාකච්ඡාව මෙහෙවන්න ඕනේ මේ විදිහට ශබ්ද තියුණාට වෙනකට වඩා තියුණාට ආනාපාන මේ අතරමැද කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මට වෙනකට වැඩිය කයේ නිතරම චක්කුම්බ කරුම් වේදනා දැනෙනවා නමුත් ඒ තියෙද්දිත් වේදනා හරහා වේදනා විනිවිදලා ආනාපානෙත් ඉන්න පුළුවන් ගැටියක් තියනවාද එනම් කිසිම අදාළතාවයක් නැති අතීත හිතවිලි අනාගත සැලසුම් එනවා එහෙම චෝදනා කළත් මේ හිතවිලි අස්සෙන් හිතවිලි විනිවිදලා මේ ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන්ද කිව්වොත් ඒක යෝගාවචරය නෑ කියන්නේත් නෑ හා කියන්නේත් නෑ මේක හරියට සුද්ධ වුණොත් හොඳයි මම කරලා බලන්නම් කියන හැකියව ගන්න. මේකට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. මේකට අපි කියනවා ධර්ම සාකච්ඡා කරනවා කියලා. ඉතින් මේක අවශ්‍යයි. භාවනා බණ කියන ගමන් බණ භාවනා කරන ගමන් මේව සුද්ධ කරලා පස්සේ දවසක යෝගාවචරය තේරුම් ගත්තොත් මේ හිතවිල්ලක් ආපු පළියට භාවනා බහතබල සතිය ගන්නයි කියලා හිත නරක කරන දුවන්න ඕනේ නෑ. දුවට අදිෂ්ඨාන පූර්වක ගිහිලා ඉතින් හිතේ තිබිච්චයි. මට බැරිද මගේ මූල කර්මන්තයන්ට තියෙන්න. දැන් අපිට ශබ්ද වගේක් ඇහෙන. ඒ ශබ්ද ඉතින් අපිට නතර කරන්න බෑනවා. නමුත් ඒ ශබ්ද හිතේදී අපිට මේ වැඩි කරගෙන යන්න බැරිද? ලෝකෙ මේ ඉඳගෙන ඉනකොට අපිට මේ කයි යම් යම් අපහසුතාව වේදනා කක්කුම් කරුන් දැනෙනවා. ඒක කවුරුත් හිතන්න නරකයි මේක මට විතරයි කියලා. හරි එහෙම නැත්නම් ඉතින් අංශභාගී. එහෙම නැත්නම් ඉතින් හිරි වැටෙන්න ඕනේ නැත්නම් නිදා ගන්න ඕනේ නැත්නම් හොඳටම මේ මුළු කයම සීනටි කරවන්න. ජී තියෙනවා වේදනාවක් දැනෙනවා. මොකද වේදනාව තිබුණාට අපේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියන්නේ. ඉතින් මේ මන මන ආයතනයේ සහ මනෝවිඥාණයට අපි ටික ටික ටික ටික විවෘත වෙන හැටි. ඒ විවෘත වෙන්නේ ආනාපානට වාංගු කරලා. ආනාපානත් එක්ක සතිය වඩන ගමන් යම් යම් ශබ්ද වේදනා හිතවිලි දිගේ ඒ විදිහට ආනාපාන කරන්න පටන් ගත්තොත් යෝගාවචරය ඉතාමත් ආශ්චර්යාත්මක විදිහට මේ හිතවිලි කරදර තියෙද්දි ආනාපානේ සංසිඳන බව. වේදනා තියෙද්දි ආනාපානේ බලන්න පුළුවන් නම් වේදනා සංසිඳන බවත්. එතකොට වේදනාවේ ඇවිස්සීම අඩු වෙන බවත්, කලකිරීම අඩු වෙන බවත් වරින් වර අත්දකිනවා. මේක මම සුද්ධ වශයෙන්ම කියනවා <clears throat> මේ විපස්සනාව ආදියට සුද්ධ වෙනකොට කමඨාන සුද්ධ වෙනකොට කලාතුරකින් යෝගාවචරයේ දකින්න මේ බාධකයේ තුල තියෙන සාධකයක් තමයි අපිට මේ මනසේ යම් යම් ක්‍රියාකාරකම් පවතිද්දී ශබ්ද ඇහෙද්දී වේදනා තියෙද්දී හිතවිලි පවතිද්දී මේ ආනපානේ හලොප්ප ගන්න නැතුව දිගට පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා බලන එක යෝගාවචරගේ හැකි සංඥාව වඩනවා යෝගාවචරයාගේ දැරීමේ ශක්තිය වැඩි කරනවා. ඒ වැඩි කරන අතර වාගේ ඒ අල්ලපනල්ලේ ආනපන සංසිද්ධියට කියනවා. එහෙම නැත්නම් මේක දිහා බලනින්න හිත කීකරු වෙන්න ඉඩ තියෙනවා. අවිශ්ෙන් නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව, ඉච්ඡා බංගත්තටපත් වෙන්නේ නැතුව මේක කළ හැක්කක්ද කියන එක. නම් නිතර මේකට දක්වන උදාහරණය තමයි අපි වාහනයක් පදවනකොට පාරසෙනක හිටියට හප්ප ගන්න නැතුව වේගෙ ටිකක් අඩු වෙන්න පුළුවන්, හප්ප ගන්න තු යන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් කෙනෙක් ඉන්න පාරක යනවා, තමන් පයින් යනවා, කෙනෙක් ඉන්නවයි කියලා ඔකට හිතනසක් කරගන්න නැතුව ඊට ලැබෙන ලැබෙන ප්‍රමාණය ටික ටික ඉස්සරහට යනකොට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන්. අන්න මේ විදිහට මේ මන මනෝ විඥාණය හඳුනා ගන්නා සුළුව, දැක ගන්නා සුළුව මේ කායනුපස්සනාව කරනකොට මේ සඳහා වැඩියෙන් යෝගාවචරයට අභියෝග පාඩම් පන්ති ගොඩක් හම්බෙන්නේ සක්මනේ. ඒ සක්මනේදී චේතනාපූර්වකව පයසවනවා. එතකොට ඒක මිනිහි කරනවා. ඒකට පය බිම තබනකොට ඒ රූප ධර්මයක් තව රූප ධර්මයක ගිහිලා හැපිලා පය පොළවේ හැපිලා දැන දැනීමක් තියෙනවා. ඒ අතරමැද මේ වම තියන්න දකුණ තියන්න හිතෙන් මේ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා මේක පසුකාලීන ආචාර්යවරු කියන හිතෙන් විධානයක් යන්න ඕන. මම කියපන් දකුණ කියපන් කියලා අපි දන්නවා. හමුදාවේ ඒ මාර්ච් ෆාස්ටිං කරන වෙලාවේදී ඒ සරඹ කරන වෙලාවේදී විධානය කරන එක නා වම දකුණ වම දකුණ වම දකුණ කියලා ඒ විධානය දෙනකොට ඒ විධානයට අනුව සමසොල් සෝල් දාජුත් නැහැ වම තියෙනට වම තියෙන හරි ලස්සන ගමනක ඒ මාච් ෆාස් කියලා කියනවා පෙරමුණට යනවා. ඇත්තටම විධානයේට වැඩ කෙරුවේ වැඩ කෙරුව නැත්නම් ගහනවා. දඬුවම් කරනවා. ඉතින් මේ වගේම සිද්ධියක් මේ වෙලාවේදී මන සහ මනෝවිඥානය හරහා දැක ගන්න පුළුවන් ආස්වාද ප්‍රසආශය වගේ අවිඥානිකව සිදුවෙන වැඩක් නෙමෙයි සවිඥානිකව සිදුවෙන සක්මණේදී ඒ මනස කිරි පිටිපස්සේ ඉඳගෙන ඒ වම වශයෙන් දකුණු වශයෙන් විධාන නිකුත් කරනවා. ඒ විධානය දකින්න අමාරුයි ඒ විධානය අල්ලන්න අමාරුයි මේ කිරි පිටිපස්සේ ඉඳගෙන කරන විධානය හොඳට අර හැපෙන හැපිල්ල වම තිනොට හැපෙන හැටි දකුණ තින හැපෙන හැටිල්ල හැපිල්ල කියන රූප ධර්මය රූප ස්පර්ශය කාය විඥාණය හොඳට තේරුම් ගන්න හිත ඒකට කීකරු වෙනකොට ඇතුළට හිත නැමිලා ඇතුළ ගවේෂණය කරන එහෙම නැත්නම් ඒකට කියනවා ධර්ම විචය කියලා විචක්ෂණ බුද්ධිය තියෙනකොට තේරෙනවා මේ විධානයක් ඇතුළෙන් වැඩ කරනවා ඒක ලොකු ජයග්‍රහණයක් භාවනාදී හම්බෙන ලොකු ජයග්‍රහණයක් තමයි මේ සක්මන කෙරෙන්නේ ඒ මන සහ මනෝවිඥානයේ සම්බන්ධයක් එක්ක ඊට පස්සේ යෝගාවචරයා තවත් දක්ෂ විදියට නැත්නම් තවත් විචිත්‍රව කියන්න පුළුවන් කෙලවරට ගිහිල්ලා ඒ කෙලවරේ හැරෙන වෙලාවේදී මේ යනවා නතරලා ඉන්නවා ඊට පස්සේ හැරෙනවා නතරලා ඉන්නවා ආය විදිනවා ඒ පුරාවට යෝගාවචරයේ අවධානය තිබිය යුත්තේ කායයි කාය ප්‍රසාදයයි කාය විඥානයි නමුත් මේ ඉන්දියාට මොකද කෙලවරට ගියාට පස්සේ හුඟක් වෙලාට හිත හැඟුම් මුදා හරින. රූප බලන්න පෙළපෙනවා. සමහර ශබ්ද අහන්න පෙළඹෙනවා. නැත්නම් කයේ පාය පොළේ වදින පතුලට තිබියදී අනෙක් තැන් වල තියෙන දැනීම් විශේෂ හිත විසිරියන්න ඉඩ තියෙනවා. ඒ හැම වෙලාවකම කාය ප්‍රසාදයේ තිබුණේ ඒකෝ චක්කු ප්‍රසාදයට මාරු වෙනවා. සෝත ප්‍රසාදයට මාරු වෙනවා. එහෙම නැත්නම් කායේ අනිකුත් පාදයේ තිබුණ වෙන තැන් වලට මාරු වෙනවා. අන්නේ මාරු වෙන හැම තැනකදීම කාය විඥානයේ ඉඳලා හිත ඒ චක්ක විඥාණයට යනකොට නැත්නම් කායේ පහළ වෙච්ච හිත ඇහි පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඕක මනෝ විඥානේ හරහා තමයි යන්නේ. එහෙම නැතුව එයාට යන්න බෑ. ඒ කායතන කියලා අනික් කායතනට යනකොට හැම වෙලාවෙම හෙඩ් ඔෆිස් එකට ගිහලා report කරලා යන්න. නමුත් ඒ තරම්ම ඒ වැඩ නිසා ඒක තමයි අපිට තේරෙන්නේ. ඒක කියනවා ඒ සර්වචනාසි ඉන්න කාලේ ඔය නන්දෝපනන්ද කියලා මා විශාල විසගෝර තාත්වෙක් හිටියා. නාග ගෝත්‍රිකය කියලා කියන්නේ අපි කියන්නේ නාගයයි කියලා ඔකට චීන භාෂාවෙන් මකරයයි කියලා කියන ඉතින් විවිධාකාර ගුප්ත නන්දයෝ. ඒ නන්දෝපනන්ද නාගරාජයා විශාල අභිඥා සහිතයි. එයා ඉඳපු ගමන් ගිනි මවනවා. ගිනි මවලා වින්දර දාලා එන පුත්කලා පුච්චලා ඒ ගින්න මවලා එයා ඒකට අභිඥා සහිතව යම් විදියකින් ඒ ගින්නට ලක් වෙන පුද්ගලයා ඒ නාගයාගේ හතුරා අභිඥාවකින් සීතලම වගත්තොත් අර එකපාරට බොහොම ශීඝ්‍රයෙන් සීතලක් මාන. ඒක අර පුද්ගලයා හරි අපහසුතාවක්. අතල කොහොම හරි මේ නාගයාට යටත් වෙනවා. නැත්තම් විනාශ වෙනවා. ඉතින් මේ මොකලන් ස්වාමීන් වහන්සේ මේ ඔක්කොගෙම විරුද්ධතාවයේ මැද මේ නන්දපනන්ද නාගරාජයා දමනය කරනවා. ඊට පස්සේ ඉතින් සෙනගත කතාවක් එනවා මේ ස්වාමීන් වහන්සේ මේ වගේ අනතුරුදායක වැඩකට ගියා. කීලල කොහොම හරි වැඩේ කරගෙන ආවයි කියලා. ඒක විස්තර කරනකොට අටුවාව කියනවා මේ තේජෝ කසිනේට සමවැදිලා ආලෝක නැත්තම් ගින්න නිපදවලා ඒ සීතලක් ගන්නකොට ඒ නාගය සීතලෙන් දඬුවම් කරනකොට මේ ස්වාමීන් වහන්සේට පුළුවන් ඒකට සමානව තේජෝ කසිනේට ගිහිල්ලා ගින්දර ඇති කරලා තමනුත් අරස වෙලා නාගයට ගින්නෙන් කරදර කරනවා. එතකොට මේ නාගය ඉඳපු ගමන් ආයෙ ගින්නක් ආවා. එතකොටම මේක මේ තේජෝ කසිනේ ඉඳලා ආපෝ කසිනේට වාඩි වෙනවා. වතුරගත් කරන්නේ. වෙන කිසිම සර්වචන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේතර වෙන කිසිම කෙනෙකුට බැරිලු තේජෝ කසිනේ ඉඳලා නැවත චතුත්ථ ධ්‍යානට ආවිලා චතුත්ථ ධ්‍යානෙ ඉඳලා ආයේ ආපෝ කසිනේට යන්න ඕනේ කෙලින්ම තේජෝ කසිනේ ඉඳලා ආපෝ කසිනේට යන්න බෑ. ඒක මේ වශීතාවයේ තියෙන දක්ෂකමක් සාරිපු මොග්ගලන් සාන්දට පුළුවන්. ඒක නිසා මේ ගින්න ඕන කරනකොටම ගින්න ඇති කරලා නැවත තේජෝ කසිනේ ආපෝ කසිනේට යනකොට ඒ ශාන්සිත අත්ලවඳ හිස්තනක් නැතුව වහාම ආපෝ කසිනේ ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් වායෝ කසිනේ ඇති කරන්න පුළුවන්. ඒ ඒ පුළුවන් නිසා මේ නංගය දපණය කරනවා. ඉතින් ජාතවචාන් වහන්සේ විශ්ව කරනවා ඒ ධ්‍යානයක ධ්‍යානක නෙමෙයි අභිඥාවක එහෙම නැත්නම් මේ කෂින වල විකූර්ණයකට ගියාට පස්සේ හැම වෙලාවෙම චතුත් අධ්‍යාහනේ මධ්‍යස්ථානය කරගෙන යන්නේ වෙන කෂිනක ඉඳලා තව කෂිනකට යනකොට චතුත් අධ්‍යාහනට ඇවිල්ලා චතුත් අධ්‍යාහනේ හරහා ඒ කෂිනට යනවා. ඒ වගේ තමයි මේ විඥානය සකස්සලා තියෙන්නේ කවදාකවත් ඇහි කිවිච්ච හිතක් කෙලින්ම කනට යන්න බෑ. නාසයට යන්න බෑ. ඉවට යන්න බෑ හැම වෙලාවෙම මනෝ විඥාණයට ගිහිල්ලා මනසට දැනුමක් දීලා එකින් එකට මාරුව. ඒ නිසා හැම වෙලාවෙම අරමුණකින් අරමුණකට මාරු වෙන වෙලාවක අපි දැනගත්තත් නොදැනගත්තත් මන හරහා මනෝ විඥාණය හරහා තමයි අරමුණ මාරු කරන්නේ. මේක හුඟක් සූක්ෂම තමයි විස්තර කරන්න ගියොත් ආස්වාසේන්ද්‍ර ප්‍රසවාසයට යන්නත් බෑ. හිතට නොදැනේ. ආශාසී අපි අත ගාගෙන යන වායෝ පොට්ටබ්බ ධාතුව චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසා ඒ ඒ වෙලාවේ ක්ෂණ භංගුර වශයෙන් දැනෙනවා. ඒ හැම චිත්තක්ෂණ කරාම මනෝවිඤ්ඤාණයට දැනුමක් යනවා. මේ ඉන්නේ වායෝ ආපෝ කසින්නේ ආශාසී. ඊට පස්සේ ආශාසී ප්‍රසවාස කරනකොට ඒ වෙනස මනෝවිඤ්ඤාණයට දැනුමක් ඇතුව තමයි යන්නේ. ඉතින් මෙන්න මේක මේ කාලය කියන එක ඉතාම තුනි පතුරු වලට පතුරු ගහන පතුරු ගහන අනේක තමයි මේ ක්ෂණික සමාධිය කියලා. එහෙම නැත්නම් සතියේ තියෙන වේපුල්ල භාවය කියලා අපි දිනු කරන්නේ. ඒක තමයි මේ ගැම්මෙන් අපි ඇති කරගන්නේ. ගැම්ම ගත්තට පස්සේ පේනවා ඒ චිත්තක්ෂණ දෙකක් අස්තර මැදට පාන් කැලි දෙකක් මැද චීස් කැලක් තිබ්බා වගේ බටර් ටිකක් ගෑවා වගේ මනෝ විඥානේ වැඩ වෙනවා. දිගින් දිගට දිගින් දිගට අතර මැද හැම වෙලාවෙම සෑන්ඩ්විච් වෙලා තමයි තියෙන්නේ. නමුත් මේක අර එක දිගට කාගෙන යනකොට අපිට ඒ ඒ මැද තියෙන කැලල අහුවෙන්නේ නැතුව යන එක තමයි පුතඥයක තියෙන ගතිය. නැත්තම් තණ්හාව කරන්නේ ඒක අල්ලන්නේ නැතුව අර ඒ ඇති වෙන කාය විඥානේ, චිත් මනෝ විඥානේ, චක්කු විඥානේ වගේ දේවල් එක දිගට ගියාට ඒ අතරමැදට සම්බන්ධ වෙලා තියෙන මේ මනෝ විඥානේ දැක ගන්න බෑ. අපි මේ දකින අරමුණු වල තියෙන කැදරකම නිසා. අරමුණට කැදරකම නැතුව වෙන සංසිද්ධිය වෙන යාන්ත්‍රණය ඒකේ සමීකරණය බලන අසුලුව බලන හිතියොත් ඒත් බෑ ඉතානත්ම සූක්ෂම සියුම් කාලාන්තරයට එනකම් මේ ක්ෂණ සම්පත්‍ය කඩන්න අන්තිම සූක්ෂමව මේ කාලාන්තර ක්ෂණ සම්පත්‍ය කඩ කඩ කඩ කඩ යනකොට ලස්සන ක්‍රියාවලියක් තියෙන එක හැමෝගෙම සමානයි. ඉතින් සා කායන පසනා කරන කෙනා වුණත් ඉදිරියට කරගෙන කරගෙන යනකොට ශක්මණේ කෙලවරට ගියාට පස්සේ කයේ පයේ ඒ තිබුණ දැනුම එක පාරට රූපයක් බලන පැත්තට යනවා සත්‍යයක් අහන පැත්තට යනවා ගඳක් රසක් බලන පැත්තට යනවා ඉතින් මේක කරදරයක් දුකක් කංකරලක් චතයක් කංකරච්චලක් කියනවා වෙනුවට හොඳට දැනගෙන ගියොත් මේ මදහාගේ සක්මන් කරනකොට ඇති වෙන සතිය මම මේ කොහොමද පයේ තිබුණ හිත ඇහි පහළ වෙන්නේ පහේ පහේ තිබුණ හිත කණේ පහළ වෙන්නේ. පහේ තිබුණ හිත කයි අන්තැන් වල පහළ වෙන්නේ කියන එක බලන්න හිටියොත් මේක හොඳ හොඳ ගණන් මේ ගණන් අංක ගණන් ප්‍රශ්න පත්‍රයක් වගේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා ඒ කයේ තිබුණ එකට අප්‍රසන්න භාවයක්. දැන් ඇවිදලා ඇවිදලා ඉපා වෙලා දැන් මේ ඇවිත් ඇවිත් ඇවිදින ඇති මේ රක්මන් කරුවා ඇති වැඩක් නැහැ කියලා. ඒ අත්දැකීමට එපාකමකුත් ඇහිරික වාට පහන ලස්සන කුරුල්ලෙක් දැක්කේ බොහොම ලස්සනයි කියලා. ඒකට ආශාව කොයි දෙක පහල වුණොත් අපිට මේ යාන්ත්‍රණය දක ගන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම පැහැරෙයි. අරකට අමනාපේ සහ මේකට ඇති මනාපේ නැත්නම් අර ක්‍රියාත්මක ද්වේෂය අනුශයත් <clears throat> මෙතන ක්‍රියාත්මක වෙන්න හදන රාගානුශයත් නිසා අපේට අන්දමන්ද වෙනවා. කොළඹ භාෂාවෙන් කියනොනම් අංජ බජල් වෙනවා. මේක ඔළුව ක්‍රේල් වෙනවා කියලා කියනවා මේකට. ඉතින් අපි ඉන්නේ ওই අංජ බදලේ තමයි. අපිට ඕනේ රූපෙන් ශබ්දෙට ගන්ධෙන් ගත්තට මේ පිටුවයි කියන වඳුරෙක් වගේ අත්ෙන් අත්තර පැන පැන යන ජීවිතයක්. ඉතින් ඒ වඳුරට මේක පොහොසත් කියලා කියනවා. රූප ඕනේ තරම් gedara තියෙනවා, ශබ්ද ඕනේ තරම් gedara තියෙනවා, රස ඕනේ තරම් gedara තියෙනවා, ගන්ධ ඕනේ තරම් gedara තියෙනවා, පහසු සැප පහසුකම් ඕනේ තරම් තියෙනවා. මේකේ මාරුවි ඉන්න පුළුවන්කම පොහොසත්කම කියලා කොළඹ හදියෝ තමයි යෝ කියන්නේ. නැත්නම් එහෙමම විය යුතු නෑ. මේ දේවල් වලට දෙන ආශාව වැඩි වෙන්න වැඩි වෙන්න මේ දේවල් සිද්ධ වෙන ක්‍රියාවලිය සමීකරණය කිරින් පිටිපස්ස වෙන දේෙන් අපි මුලා වෙනවා. අවිද්‍යාව පිළිබඳ ඇති තෘෂ්ණාවට අවිද්‍යාව කියන්නේ මෝහයේ තියෙන තෘෂ්ණාවට අපි පුදුමාකාර ප්‍රේම ක්‍රීලක් වෙනවා. අපි නිතරම බලනවා හිත සිදුවෙන ක්‍රියාවලිය දිහා බලන්නේ නැතුව මතුවෙන මතුවෙන අරමුණේ මත් කරගෙන ජීවත් වෙන. ඒක නිල කුඩු ගහන මිනිසුන්ට බයි. බොන මිනිසුන්ට බයි. සූදු කිල්ල මිනිසුන්ට බයි. ඉෂ්ටි දූතෙන්ට බයි. নানা ප්‍රකාර අබ්බැහි වල තියෙනවා කියලා කාටද කියන්න පුළුවන් මට අබ්බැහියක් නැහැ කියලා. සමහර අබ්බැහි ශිෂ්ට සම්පන්නයි. සමහර අබ්බැහි ශිෂ්ට සම්පන්න නැහැ කියනවා ශිෂ්ට සම්පන්නයි අබ්බැහි කියා ගන්නා කට්ටිය ශිෂ්ට සම්පන්න නැතයි කියන අබ්බැහි යතියත්තු විශ්වාංකට උඩ දාන වරදේ බඳින උසාවි කූඩුවට නංගන පරිදි කරෝ නමුත් බැලුවොත් ඒ පයේ ඇවිදගෙන යනකොට තබන තබන පියවරක් පාදා ඇති වෙන අකමැත්ත නිසා මේ ඒකාකාරීකම නිසා හිත එකපාරට රූප බලන්න පනිනවා ශබ්ද අහන්න පනිනවා ගන්ධ රස බලන්න පනිනවා ශාන්ති වල මොකද උනේ කියලා අහුවොත් අපි අර කැකිල රජුණන්ගේ තීන්දුවක් දෙනවා. මට සක්මන කරන වෙලාවේදී නරක රූපයක් වෙනවා. ඒ රූපේ වැරද්ද. මම ඔය කැකිල්ල කතාව කියලා තියෙන නිසා ඒක මට ලේසි මතක් කරන්න මේ ඉස්සරහින්ගේ ලස්සන කාන්තාව නිසා තමයි මට මේ කලේ කට ඇතුණේ කියන කතාව තියෙන්නේ. මේක හරියට අල්ලගන්න පරියංකයේ ඉන්නකොට බැරි නෑ ඊටදී සක්මනේ හොඳට පුළුවන් නිසා සක්මන් භාවනාදී ලැබෙන මේ මනං උපාදිස්සාමි නච්ච මේ මනෝනිශ්චිතං විඥානං උපාදිස්සාමි කියන එකට ලොකු අවස්ථාවක් ලැබෙනවා සක්මන් කරපු කෙනාට. ඉතින් ඉදිරියට වැඩ කරනකොට සත්‍ය දුක්ක්ම ව්‍යාකූලයි. මොකද ඒ සීමිත කාලයක බරපතල වැඩක් කරන්න ඕන සෙනගක් තියෙනවා වගකීම් තියෙනවා ඒ නිසා අපි එකින් එකට එකින් එකට පයින්නකොට ඒ ඒ කරන වැඩේ මට්ටිම කොච්චරද කියනවනම් අපි කරත්ත බැඳගත්ත ගොනෙක් වගේ ඉතින් ඉඳලා හැන්ද වෙනකම් මොනවද මොනවද කරන්නේ අන්තිමට මොකක් වෙලා තියෙනවද කියලා හොයලා බලනකොට හනුම දරපැලුවා වගේ කියලා කතාවක් තියෙනවා. පොළොක් ගන්න දෙයක් නෑ, දරවල ගන්න දෙයක් නෑ. අතත් දියපත් ඇවිල්ලා වැඩක් වෙලා තියෙනවා. නමුත් එන්නේ එන්නේ එන්නේ මානසික අසහන වෙලා තියෙනවා. එන්නේ එන්නේ එන්නේ පරිසර දූෂණය වෙලා තියෙනවා. එන්නේ එන්නේ එන්නේ චිත්ත දූෂණය වෙලා තියෙනවා. මොකද උනේ කියලා දන්නේ. ඒක නිසා අපි විවේකී ටිකක් අඩු කරලා නැවතිල්ලේ බලාගෙන හිටියොත් කුංචි වැඩක් එකවරකට එකයි ඒක හොඳින් කරන මට්ටමට නිස්සද්දව සතියෙන් වැඩ කරන හිටියොත් මේ අරමුණු ගැනීමේ වැඩපිළිවෙලේදී කොහොමද මේ ඇහ කන දිවනාසය කය කියන චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ආදී ඇහි උපේ කනේ උපේ වගේ එක එක දේවල් මේ පංචවෝකාර භාවයක් තියෙන මිනිස්සුෙකුට ප්‍රසාද රූප පහක් තියෙනවා. ඒ ප්‍රසාද රූප හැම එකක්ම තමන් හරහා අරමුණු ගන්නා බව වැඩි කිරීමට අනිකුත් ආයතනත් එක්ක ලොකු තරගයක්. ඇහැ නිතරම කැමැති කනට, නාසයට, දිවට, කයට හිත යන්න දෙන්නේ නැතුව ඇහිම පවත්තගෙන යනවා. ඒ නිසා ඇහැ කියන විඥාණයට මම ඕනේ පගාවක් දෙන්න මයිට් එකේ ඉන්නේ. ඉති විඥාණය වැඩියෙන් කෙලෙස් උපදින එකට ඒක තමයි යාට හම්බෙන පගාව. ඒක එතන තමයි පහළ වෙන්නේ. වැඩියෙන් මත් වෙන, වැඩියෙන් කෙලස් උපදින, වැඩියෙන් ආශා කරන, වැඩියෙන් ගිජු වෙන දෙයට ඒ ඒ ආශාදෙට යන. ඒ නිසා සර්වචනාංශේ නෝකිය සඳහන් කරන අපි වැඩියෙන් කෙලස් උපදවන්නේ ඇහි. නිසා මේ අවදීන් ගත කරන කෙනෙක් වැඩියෙන්ම විඥානේ බලන චක්කු විඥානේ තමයි. ඊට පස්සේ සෝත විඥානේ, ඊට පස්සේ ගාහන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ වශයෙන් ඒ ඒ අන හැම වෙලාවෙදීම දෙකක් අතර මැද මේ මනෝ විඥානය නැත්නම් මන ආයතනයට ගිහිලා තමයි මේ ගානුවල සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ විදිහට විචාර කරන අහගෙන යනකොට රසයක් තියෙනවා. භාවනා කරලා හොඳට භාවනාදී හම්බෙනට බාධක නෙවෙයි අපිට හම්බෙන්නේ සාධකයි. මේ හරහා බාධක හරහා විනිවිද දකිමින් ගියොත් තමයි අපිට මේ සම්පූර්ණ චිත්‍රය දක්වන්න පුළුවන් වෙන්නේ කියලා බොහෝ භාවනා කරපු කෙනෙක්ගේ නිදර්ශනයක් ගත්තොත් ඒ පුද්ගලයා දවසක ආනපානෙ කොටු කරගෙන ශබ්ද මැද වේදනා මැද හිතවිලි මැද ඒව තියේදී ආනපානෙ කොටු කරගෙන ආනපානෙ කී කරු කරගෙන ගියොත් දවසක හිතාගන්න ආනාපානීය සංඥාවක් ආනාපානීය අරමුණක් ආනාපාන නිමිත්තක් හාංකා විශයක් දැක ගන්න බැරි විතර දැක්ක දැක්ක දැක්ක දැක්ක ආනාපානෙ ගෙවුවයි කියලා දැන් හිත මනසට වැඩෙනවා මනෝවිඤ්ඤාණය විතරයි තියෙන්නේ. එයාට ආයෙසරයක් මේක ගැන සැක හිතුනොත් මට හරිද වැරදිද කියලා ආයෙත් ආනාපානෙ පහළ වෙන්න ඉඩ තියෙනවා. එතකොට සමහර වෙලාවට ප්‍රශ්නයක් මතුවෙනවා. ආනාපානෙ දැකදක පහළ වෙන සතියේද ශ්‍රේෂ්ඨ එනපාන ආනපන නොදක නොදැන ඒ සංඥාව නැතුව ඒ ඒ නිමිති නැතුව ඒක කිසිම සලකුණක් නැතුව පහළ වෙන සතියේද ශ්‍රේෂ්ඨ කියලා අහුවොත් එක එකන එක එක විවිධ මත දෙන්නේ ඉඳී තියෙනවා. භාවනා මනසක් නැති අසත්පුරුෂයා එනකන් තමන් තමන් කල්යාණ මිත්‍ර නොවන කෙනා සම්ප්‍රක්‍මචාරී බ්‍රහ්මචාරී නොරකින්න කෙනා ආනපන ඇතිකොට දැක දැක දන දන පහළ වෙන සතිය හොඳයි කියලා කියන්නේ ඉඳී තියෙනවා. මොකද ඒක බුදුහාමුදුර ඇඟිල්ල අල්ල පෙල්ලා නැහැ මේක හොඳයි මේක නරකයි කියලා. නමුත් මේ ਸਰවඥාසිකේ තියෙන විශේෂයෙන්ම මනං උපාදී ස්වාමී නැච මේ මනෝනිසිතං විඥාන උපාදී ස්වාමීටි කියන ඉක්මීමට ගෙනියනකොට උන්වහන්සේ කරන්න හදන්නේ අනිකුත් ත්‍රී රූප ධර්ම වෙනුවට වායෝ පොට්ටබ ධාතු දීලා වායෝ පොට්ටබ ධාතු ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න ආරයි. උන්වහන්සේ කරන දෙයක් නෙමෙයි මේ තමයි හැටි. ඉතින් මේක ප්‍රගතියක් මේක දියුණුවක් මේක හිත ප්‍රණීත වීමක් කියලා ඉතාමත්ම තුනි නැත්නම් නොදැනෙන සුළු ආස්වාස් ප්‍රසාරණත් සංඥාව ගෙවර කරපු ආනාපාන නිමිති ගෙවම් කරපු අරමුණ ගෙවම් කරපු තැනට ගිහිල්ලා එතන දැන් වචනෙන් කියනනම් ආරමුණු කරන දෙයක් නැහැ. නමුත් හිත නොසලී ඉන්නවා කියලා අපි හිතමු. දහස්වර කමඨාන් සුද්ධ කරලා දහස්වර ධර්ම සාකච්ඡා කරලා දහස්වර හිතේ ශ්‍රද්ධාව වැඩි කරන දහස්වර විශ්වාසයෙන් යුක්තව නෑ මෙතන මොනවත් නෑ මට දැනගන්න ඒ වුණාට මං ආපු පෙත මතකයි සතියේ ඉන්නේ ඒ අරමුණ නැති වුණාට මගේ හිත විචිත්ත නැහැ. මගේ හිත ශ්‍රද්ධාවේ අඩුවීමක් කරන මම මේක ඉන්නවා කිව්වම ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා පොඩි චිත්තක්ෂණයක එහෙම යදුවන් නැතුව හිත gedarabu වෙලාවක් මනායතනයක් විඥාණය මනෝවිඥානයක් වශයෙන් තියෙන වෙලාවක් දැක් ගන්න පුළුවන්. මේක දී ඇතින් ගින්දර ගිනිනා වගේ අවස්ථාවක්. එහෙම නැත්නම් කඹේ යනවා වගේ තන්තනි කම්බිය විදින්න වගේ අවස්ථාවක්. ඉතින් මේක මේ මූල ධර්මානුකූලව විස්තර කිරීම සඳහා භෞසුත භාවයේ සඳහා මෙහෙම කරාට මේ මනස මෙච්චරම මේ අවස්ථාව දැකගන්න පිළිසිදුව යෝගාවචරයට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙලාවට මනස කරන්නේ මොකද්ද? චිත්ත රූපමවල පේන. හිතෙන් ශබ්දමවල පේන. හිතෙන් ගඳ මවල පේනවා. හිතෙන් රස මවල පේනවා. හිතෙන් කය වෙන වෙනවා වගේ කියලා හිතනවා. ගැස්සෙනවා වගේ කියලා හිතනවා. පැද්දෙනවා වගේ කියලා හිතනවා. එතකොට රූපත් මවල පේනවා. එතෙන්දී යෝගාවචරය බුදුමාකාර අතීත தත්වයට මේ අත්දකින්නේ ප්‍රත්‍යක්ෂයක්ද මනෝ විකාරයක්ද? ප්‍රත්‍යක්ෂ මනෝ විකාරයක් වෙනා වෙලාවට මනෝ විකාරය ප්‍රත්‍යක්ෂක් වෙනවා. දැන් යෝගාවචරය රාක්‍යයක් අහන්න කෙනෙකුත් නැහැ. අහුවෙන්නේ නැතුව මෙතනින් ගොඩ එන්න බෑ. ඉතින් ඒ නිසා එකක් කරන්න පුළුවන් එකමයි තියෙන ක්‍රමේ මෙන්න මෙහෙම ඇහැට පේන වර්ණ රූපය වගේ ප්‍රත්‍යක්ෂය. කන්ට ඇහෙන ශබ්ද රූප වගේ ප්‍රත්‍යක්ෂය. ජීවම් කරන ජීවම් කරන ගිහිල්ලා විශේෂම ආශ්වාස ප්‍රශ්වාසයේ හැපීම වායු පොට්ටබ්බ ධාතුවේ තියෙන මේ පිරිමැදෙන ගතිය ප්‍රත්‍යක්ෂ රූපේ ජීවම් කරන ජීවම් කරන ජීවම් කරන යනකොට ඒක සැරේ නෙවෙයි নানা ආකාර චිත්ත රූප ඇහි හිතෙන් පහල කරලා දෙන මේ දේවල් දෙක වෙන්කර දැකීමේදී මෙන්න මෙහෙම මම හිතන්නේ මෙහෙදිත් මම උත්සල මතක් කරලා තියෙනවා මෙන්න මෙහෙම පුංචි අභ්‍යාසයක් හිතා ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂේ සඳහා පිටින් එන අරමුණක් අවශ්‍යයි ඒකට යෙදිච්ච ඉන්ද්‍රෙක් අවශ්‍යයි ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස අපි මේ මේ මේ වෙලාවට අපි මනස පැත්තකට දාමු. මේ රූපාකාරය වෙනවා. ඉතින් ඒකට ඇහැට රූප මිසක්කා රූපයිල කනට වැදුනට වෙනසක් ඇති කරන්නේ. රූප වලට කන කුප්පන්න බෑ. රූප වලට පුළුවන් ඇහැ කුප්පන්න විතරයි. ඇහැ කිපෙන්නේ ශබ්ද වලට නෙවෙයි රස වලට නෙවෙයි රූපෙටමයි. ඒව බොහෝමත්ම දැන තමයි ගිවිසුම් කරගෙනයි තියෙන්නේ. ඉතින් මේක හොඳට බල බල බල බල ඉඳලා මේ එක එක ඉඳුරන් පිටින් එන දේ නිසා රූපයක් කරනට ඇහැ කිපෙනවා. ඒක ඒකට ඒ වෙලාවටම ඇහැට හිත පහළනොත් දකින්නෙක් බාටපත් වෙනවා. කනට ශබ්ද ඇහෙනවා. ශබ්ද කිචි කැවෙනකොට හිත වෙන කොහකට නැතු ඒකම ව්‍යවෘත වෙනවනම් අහන්නෙක් බාටපත් වෙනවා. ඒ නිසා මේ හැම දෙයකටම පිටින් ඇවිල්ලා කෙනහිල්ලක් අවශ්‍යයි. පීරි ගෑමක් අවශ්‍යයි. නමුත් මේ ඒ පිටින් එනේ ඔක්කොමත් නතර වෙලා ඉඳුරංගෙමුත් අපි චිත්තක්ෂණයකට සමුගෙන මනෝවිඤ්ඤාණයට විවෘත වෙනකොට හිත ඇතුලෙන් තමයි චිත්ත රූපේ එළියට දාන්නේ. ඉස්සලා උනේ පිටින් ආපු චිත්ත රූප, වටින් ආපු ප්‍රත්‍යක්ෂ රූප, වර්ණ රූප, හැඩත රූප පිටින් ඇවිල්ලා ඇහැට වදිනවා. දැන් වෙන්නේ මොකද්ද? හිතින්ම වාගත්ත කෙලියට යනවා. හිතින්ම වාගත්ත ශබ්ද වගේ කෙලියට යනවා. පිටිමවාගත්ත ගඳ රස පහස කොයි එකක් යනවා. එතකොට අපිට කියන්න බෑ මේ අත්දැකීම ලබන්නේ චක්කු විඥානයේ නැත්නම් චක්කු ප්‍රසාදයේ සෝත ප්‍රසාදයේ ගහන ප්‍රසාදයේ කියන්න බෑ. නමුත් මේ හිතින්ම වදාගත් එක නිසා හිතින්ම වවාගත් එක නිසා පේන්නේ දැනෙන්නේ ඇහැට පේන්නාසේ කනට ඇහෙන්නාසේ ගන්ධ රස පහස දැනෙන්නාසේ නමුත් ඉස්සල්ලා කුණේ පිටින් ආපුවකයිලා ගාන්ටාරයකට gediya ගහනවා වගේ වෙච්ච එකක් දැන් වෙන්නේ ඇතුලෙන් පිටතට යන මේ ඇතුළට පිටත යන්නේ ඇතුළේ තියෙනවා පිටතට යන්නේ මීට කලින් දවසක ඇතුළේ තැම්පත් කරගත්ත එක. අපි ඒකට කියනවා සංඥාස්කන්ධය. අපි පරණ මතකේ. ඒ මතකේ ලොකු තේරීමකට පස්සේ තමයි ලොකු රුචි අරුචි කරා පෙරිලා තමයි අවස්ථාව වෙනකොට වහාම පිටපණින්නේ ඇතුලින් ගොජ තම දමා තිබිච්ච සංඥාවක්. ඒකට යෝගාවචරයට හරියට පුළුවන් නම් ආශ්වාස කරනවා කියන්නේ පිට වාතයක් ඇතුල් වෙන එක ප්‍රශ්වාසය කියන්නේ බතුල් වාත පිට වෙන එක කියන එක දෙක වෙන්කරනද මේක පොඩ්ඩක් අර නාම ධර්මයට ආවිදවන්න පුළුවන්. පිටින් රූපයක් ඇවිල්ලා හැකිතික ඇවිල්ලා පේන රූපයක්ද එහෙම නැත්නම් මනසෙන් එළියට යනකොට මනසෙන්ම වල්ලාද චිත්ත රූපයක්ද කියලා දෙක බලන්න පිස්සු තිබුණොත් බෑනේ. ඉතින් පිස්සන්න බාන කරන්න බෑ. භාවනා කරොත් පිස්සු ඩබල් එක. භාවනා කරොත් පිස්සු හොඳ එකනේ. ඉතින් ඒගොල්ලෝ කියන මම බුදුන් දැක්කයි කියලා මම දෙවියෝ දැක්කයි කියනවා මම ආරක දැක්කයි කියනවා මේක දැක්කයි කියනවා. ඉතින් බුදු මේ සාරිපුත්‍ර සාමි කියන ඕක අල්ලන්න එපා මිනිස්සෝ. අන්න ඒකයි මේ අනාථ බින්දික සිතුමන් කියන්නේ නැච්ච මේ මනෝනිසිත විඥානම් භවිෂ්‍යතිදී මනසෙන් මේ ප්‍රසූත කරන මේ විකාර රූප අල්ලන්න එපා. ඇල්ලුවොත් දැන් අන අනාථ වෙන්නේ තමයි උපදින්නේ කියලා ඔය අල්ලගත්ත ගදෑමහේ තමයි. අල්ල නැතුව ඉන්න ඕනේ යන්න ඉස්සෙල්ලම මේ කයට කයට කියන්නේ තව අපි ඉඳුරන්න කියලා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තියෙන මේ විඥාණයට ඒ රූප ශබ්ද ගන්ධ රස දෙන එක තමයි පොහසත්කම කියලා කොළඹ හාදියෝ කියන්නේ. බුදුජානක කියන පුළුවන් නම් කැලේට බලන්න. පුළුවන් නම් ගහක් මුලට බලන්න. පුළුවන් නම් මේව කොළඹ ආදැන්නේ වෙන් වෙනවා. වෙන් වෙලා ශුන්‍යාකාරයකට ඵලයි. ඊළ රූප බලන්න නැතුව හිටපන්. හැද්දක වහපන්. ශබ්ද අහන්න නැත්නම් බැලංගී ඉල්ල කයේ එන ආනාපානෙ විතරක් මේ කොටකොල ඒකත් හින්දිලි ගෙවම් කරලා කරලා කරලා දැන් මෙයා පෙන්වන්න දෙන මායාව. දැන් මෙයා පෙන්වන්න දෙන ඇස් දැන්තුම. දැන් මෙයා ඇහැට වැලි ගහන්න ඇති බලපන්. මොකද වෙන්නේ? අර චිත්‍ර රූප මෙවි මෙවි එනකොට හොඳට වෙන් කළ දැනගන්න ඕනේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව එන අරමුණකින්ද මගේ හිත දැන් කිචි කැවෙන්නේ නැත්තම් හිතේ පරණ කපඩාවෙති විච්ච සංඥා එළියට දානකොට ඒකද කිචි කැවෙන්නේ කියලා. දෙකම කිචි කැවීම සමානයි. දෙකටම ආශා කරන දේවල් තමයි හිතේ වමාරන්නේ. මෙන්න මේක දිහා දහස්වර බල බල දහස්වර බල බල වෙන් කර ගන්න ඕනේ මේක ප්‍රත්‍යක්ෂයක් මේක මනෝ විකාරයක්. ඉතින්දි බුදුහාමර කරන මට උඹලට උදව් කරන්න බෑ මම උඹලට කියලා දෙන්නම් මෙන්න මේ වැඩක් වෙනවා. දුක සීලක පිළිටලා. ඉන්ද්‍රිය සෞඛ්‍ය සම්පන්නව, මනස හොඳ සෞඛ්‍ය සම්පන්නව, කය හොඳ සෞඛ්‍ය සම්පන්නව මේ කිසිය දහසක් වෙලා බලහින්න හිත කියන මැජික් කාර්යය දියා. විහිං ඇති කරන සංඥා නැහැ. ඒ ඒ ඉඳුරන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒක ප්‍රයෝගයෙන් අතර කරනවා. අරමුණු කපහරන කපහරල ඒ කපහරන චිත්තක්ෂණ පාස අවස්ථාවක් ගන්න බලාගෙන ඉන්න මේ සංඥාවට නටනවා. නටන්නදලා බලනකොට මමයා කියන්නේ කවුද කියන එක. එහෙම නැත්නම් තමන්ගේ හිතේ තියෙන නිසිනින්ද කරන වැඩ ටික කොහේමතු වෙන දෙන්න. ඉතින් මේක මේ කැතාසිස් කියලා කියනවා ඇඟ ඇතුලේ තියෙන කැකෑරමින් තිබිච්ච මේ කුණ එළියට එන වෙලාව මේක පුදුමාකාර සුවයලවන දෙයක්. හැබැයි බලුවමනයක් තමයි දකින්න හම්බෙන්නේ. මැරිච්ච බල කබර කුණක් තමයි දකින්න හම්බෙන්නේ. කෙලස් ගොඩක් තමයි දකින්න. ප්‍රිය දෙයක් නම් නෙවෙයි. ඉතින් ඒක නිසා අර සෞඛ්‍ය සම්පන්න මනසක් එහෙම නැත්නම් අපි කියමු ඇත්ත ඇතියට දකින්න කැමැති මනසක් නම් මේක තේරුම් ගන්න කවදාකවත් මම මෙවැනි தත්යකට ආර්ය පරිශ්‍රණයක නාමයේ ශීලික පිළිතලා බුදුහාමුදුරන්ගේ උපදේශ පිළිපදින් මේකට මුණ දීලා නැහැ. මෙතෙක් කල සංසාරේ කෙරුවේ මෙව මකලා ඒ වෙනකොට මේ පිටින් එන රූප පිටින් එන ශාක්ත ගන්ධ රස බලමින් මත් වෙලා ව්‍යාපෘතව ගත කරපු ජීවිතයක් නමුත් දැන් අභ්‍යාසක් විදියට විපස්සනාවක් විදියට පරිේශනයක් විදියට ඒ හිතට එන දේවල් නතර කරලා හිතෙන් එළියට දාන දේවල් බලාගෙන ඉන්නකොට මෙතන නේවාසිකයෙක් ඉන්නවද අධිකාරී ශක්තියක් තියනවාද අදිෂ්ඨාන ශක්තියක් වැඩ කරන්න පුළුවන්ද? විධායකයෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ ඒ වෙලාවට එළියට දාන දේ සම්පූර්ණ අහම්බයක්ද කියන එක යෝගයට හිතා ගන්න බැරි තරමට මේකෙන් මොනම විදියකින්වත් ඒ රට එළියට එනදී අපිට අදිෂ්ඨාන කළ වෙනස් කරන්න බෑ. විධානය කරන්න බෑ. ඇතුළේ නේවාසිකෙක් නැහැ. ඒ නිසා මේ ගන්න ජීවාත්මය කියලා අපි ගත්ත දේ නේවාසිකයක් නැති අදිෂ්ඨායකයක් නැති පාලකයෙක් නැති කන්ට්‍රෝල් කරන්න බැරි සම්පූර්ණ කාගේදෝ න්‍යායපත්‍රයකට බැඳ කරන තත්යකටයි දැන් ඉඩ දීලා තින්නේ. ඉතින් මේ වෙලාවේදී ਸਰබලධාරී දෙවියෙක් ගැන හිතන එක මට ඉන්නවා සාධාරණයි. මෙතෙන්ද ගිය කෙනෙක් තමයි ඔය සතරබලධාරී දෙවි කෙනෙක් ගැන හිතන්නේ නැත්තේ මොකද මෙතෙන්දි සිද්ධ වෙන්නේ Tamanට කිසි මනාපෙකුත් නැති පාහණය කරගන්නත් බැරි නමුත් අදාහ ගන්නත් වෙන Tamanගෙන්ම පහළ වෙන ධර්මතාවයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දෙවියන් අදහන පිළිබඳ කතා කරනවා මං කියන මචං විහිළුවට මේක කියලා තියෙන්නේ. එයා කවදා හරි පිටින් එන සංඥාවල් නතර කරලා ශ්‍රද්ධාවෙන් ආදරයෙන් එකතැනක ඉඳලා තියෙනවා. ඉදිරියට දැකලා තියෙනවා හිත ඇතුලේ මේ විදිහට විවිධාකාර චිත්‍ර රූප ගන්ධ රස පහස පහළ වෙනවා. ඒක කිසි පාලනයක් නැක ඕන තැනක තියෙනවා omnipotent omnipresent හැම තැනම තියෙන ਸਰවව්‍යාපී ਸਰබලධාරී සියලු දේ පාලනය කරන්නා වූ ශක්තියක් තියෙනවා වගේ පේනවා. වෙනස තියෙන්නේ ඉන් මෙපිට පේන රූප ශබ්ද ගන්ධ රස මට වෙනස් කරන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. මෙතෙන්ට යනකොට මේක මට වෙනස් කරන්න බෑ. මේක තුවාලකින් සැරවෙන්න වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා බුදු බුදුහාඳුරෝ පෙන්වන මේ ඇත්ත ඇති හැටි දැකීමද වෙහෙස නොවන හිත මෙහෙවන්නේ නැති යෝගාවචරය මේ පේන වෙනස් කරන්න පුළුවන් පාලනය කළ හැකි අදිෂ්ඨායකෙක් විධායකෙක් ඇති දෙයට පෙළඹිලා ඒකට කැමැත්ත දෙයිද ඒකට වැඩියෙන් යයිද මේ විධායකෙක් නැති ස්වභාව සිද්ධව වෙන න්‍යාය පත්‍රකින් තොරව මේ ගොජ්ජ දාන මේ මනෝවිඥානයේ නාඩගම මනෝ මන යතනයේ මනෝ ප්‍රසාදේ මේ පෙන්නන තෙලි නාටකම දිහා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා නැචමේ මනෝවිඥාණං උපාදිස්සාමි කියලා. මේක අල්ලගන්න නැති විදිහට බලන්ද තරම් හැකියාවක්. බලන්තර හික්මීමක් ගත හැකිද? නැත්නම් ඒකටද හික්මීම කියන්නේ? ඒකද මේ අධිශික්ෂාව කියලා කියන්නේ? අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිපඤ්ඤා ශික්ෂා කියලා කියන්නේ කියන එක එතෙන්ද කිට්ටුවකටත් ජීනතු මනසකට කෙසේනම් හේතු ගන්නවද කියන එක නිසා වෙන්න ඇති සරුවචනanse නිවන් දැක්කට පස්සේ බණ නොකියන්න නිශ්චය කළා. මොකද කවුරුවක්වත් කැමති නෑ පිටින් එන සංඥාවල් පාලනය කරලා හිත ඉස්සල්ලාම හිස්තනක් පාටපත් කිරීම භාවනාවක් බව නැත්නම් ඒ දේ තමයි කළ යුතු උත්තරම දේ බව මිනිසෙකුට බමනක්ම කළ හැකි දේ බව ඒත් වරදින් ඉඳී තියෙන බව දහස්වරක් වරදිලා හෝ තැනකට යන්න පුළුවන් තැන බව විශ්වාස කරන්නත් සෑහෙන පාරමිතා පිළිලා තියෙනවා සෑහෙන්න පෙරපින් තියෙන සෑහෙන යදවුමක් අවශ්‍යයි බුද්ධෝත්පාද කාලයක පමණයි. ඊට පස්සේ හිත ගොජ දාන බව. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් හිත ගොජ දාන බව මෙව්ව පෙර ඉතුරු වෙච්ච මතක සතහන් වල මණ්ඩි ටික. ඔය එන්න Tamanටම ආවේනිකවමයි Taman දන්න දෙයක් කරාමයි එන්නේ. කමාරේව පේන්නේ නැතුව යනවා. නමුත් ඉන්න පටන් ගත්තට පස්සේ මෙව අල්ලන්නේ නැතුව හිටියොත් පමණ ඒක කීකරු කරනවා. ඒවට ප්‍රේම කරන ගත්තොත් ඒකට ආශ කරන ගත්තොත් මේ හීන විස්තර කරන ගත්තොත් මේක මම කියා ගන්න ගත්තොත් ආයසරයක් ප්‍රකෘති සූප සද්ද ගන්ධ රස තරූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප වල ඉන්න ලෝකෙට අමතරව මෙන්ස වෙනමම පිටින් හදාගත්ත මනෝ රූප මනෝ සද්ද මනෝ ගන්ධ බලාගෙන গুপ্ত ලෝකයක් පවා ගන්න. නොහගෙන දෙන අනික් මිනිස්සු මම මොඩේ ඒගොල්ලෝ භාවනා කරන මම මේ භාවනා කරලා කියන්නේ මට මෙහෙම මෙහෙම පේනවා මෙහෙම මෙහෙම පේනවායි කියලා අර ගිය සාමාන්‍ය ලෝකයක් පටලවා ගත්ත සම්මුති පටලවිල්ලට අමතරව තව ගැඹුරු පටලවිල්ලකට යනවා මම ඉස්සෙල්ලා පොටයන්ගෙන ආවේ රූප ශබ්ද ගන්ධ රස වලින් බලාගෙන ඉන්නව මේ සාමාන්‍ය පෘථග්ජනයත් එක්ක බලනකොට මේ විදිහට භාවනාවකදී මධ්‍යස්ථානෙට ආවට පස්සේ හිතේමවන මේ රූප දැකන් දකින්න උත්සාහ කිරීමෙන් ඇති ඵලය මොකද්ද? ඔයිට වැඩි නරකද මේ ඉන්නකන් හොඳට කාලා බිලා ජොලි කරලා ඉන්න එක කියලා ඕන කෙනෙකුට භෞතිකවාදීව කියන්න පුළුවන්. ඒක පිළිබඳව ජීවත් වෙන තාක් කරන ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් මතක් කරලා දෙන්න ඕනේ මරණ මොහොතේදී පිටින් එන සංඥා නතර කරලා ඔන්න ඔය තැනට හිත යනවා. භාවනා කළත් යනවා නැත්නම්. එතකොට ගොජ දාන දේවල් දැකලා තිබුණ නැත්නම් හසුරලා තිබුණ නැත්නම් කොයි මල කුණක එල්ලෙයිද? ඉදිරියට පොකක් මතුවේද? ඒක එල්ලෙයිද? එනුවට පස්සේ මොකද වෙන්නේ? එතකොට අපි මෙතෙක් කල් කරපු පින් වලට මොකද වෙන්නේ? අපි මෙතෙක් කල් රැකපු සීලයට මොකද වෙන්නේ? අපි මෙතෙක් කල් වඩපු ධ්‍යාන වලට මොකද වෙන්නේ? කොයි එක ඉස්සරහට එයිද නැහැ සර්වචනංශය සඳහන් කරනවා රැයතිස්සේ පුරාවට ගාලේ කොටු වෙලා හිටපු හරක් රංචුව දී ගෝපල් ඇවිල්ලා දොර අරිනකොට ඉස්සරහාමිට එකත් අල් වෙලා වැටෙනවා පිටිපස්සෙන් තල්ලු කරනකොට ඉස්සරහගේ පැටියක් වුණත් නෑම්බියක් වුණත් මහගොනා වුණත් තල්ලු කරනවා වගේ දොර ආයෙනකොටම තිබුණු ගුණා එළියට එන වගේ මරණ චිත්තක්ෂණ ඉස්සරහම තියෙන කර්ම ඉස්සරහට දුවන. ඒක ප්‍රවෘත්ති විපාක දෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඉන්නකම් කොච්චර දෝ මහන්සි වෙනවා. නමුත් අන්තිමේ තන්නේ කර සූදුවක්. මරණ චිත්තක්ෂණේ තන්නිකර සූදුවක් අනපේක්ෂිත තත්ත්වයක්. ඉතින් ගියාට පස්සේ වටේ ඉන්න කට්ටිය ඉන්නවා අපේ අම්මා අප්පාගේ දැන් නම් දිවි ලෝකේ ඇති කියලා. ඔක්කොයි මල කොහොන් තුකර ගිහිලා කොයි අම්මගේ බඩේ ඉපදුනාද කියලා මොකාටවත් කියන්නේ. මේකට දකින්න බය වුණාට මේක මොනදිය යුක්තක් බවයි. සරුවත් යන දෙපෙන්නන්නේ මරණය කාටවත් වළක්වන්න බෑ මරණ චිත්තක්ෂණේ මේක හොඳට හයිය හත්තේ තියෙන වෙලාවේ ජීවිතයේ තරුණ වයසේදී මත් ප්‍රථම යාමේ කලු කෙස්ටිදී මේක උත්සාහ කළොත් යන්තම් හරි මරණ මොහොතට යනකොට තමන් පෙරහුරුවක් තියෙනවා. ඉතින් මේ පෙරහුරුව කියලා කියන ජීවිතෙන් පැන යාමක් නෙවෙයි අනවශ්‍ය ප්‍රශ්නයක් උඩුවේ දාගෙන මේ යඩ තට්ටුවේ තියෙන කුණු ටිකක් බුද්ධ විදිහට හදන ගන්න මේ කවදා හෝ මරණ වේලාවට ලෙඩ වෙන වේලාවට වයසට යනකොට අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙන එකක්. ඔකට බුදුන්ට උදව් කරන්න බැරි බව ප්‍රකාශ කරපු එකම සාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ විතරයි. අනෙක් සාස්ත්‍රුන් වහන්සේලා උඩ කොන් කරත් ගත්තා. හරි හරි මම බලා ගන්න මරණ වේලාවදී ඉන්නකම් අකම්බර කම්බර මට සල්ලි ටික දීපන්. මම ඊගාව ආත්ම කොන්ත්‍රාත් එක ගන්නම් කියලා. ඒ සා සාමූහිකව බයිනෝ සෑම ආගමකටම අනාගතයේ ජීවිතයේ සැප සාදාදීමේ කොන්තරත් එකට මේ මේ ජීවිතේ කඹරන වැඩක් තමයි ආගම කියන්නේ. කම්බ කරන දේ සේරම ආගමට දීලා මොකද්ද බලාපොරොත්තු ඊගාව ජීවිතේ මේ මේ ඕන ඕන තැන් වලට යන්න පුළුවන් වෙයිද කියලා හරියට යා ලයින් එකට ගිහලා මට ආවල් ෆ්ලයිට් එක ඕනේ ආවල් රටට යන්න ඕනේ මෙච්චර ගාණක් දෙන්නම් කියලා හම්බ කරන්න වගේ. නමුත් ਸਰුවචනන්සෙ පෙන්නනවා මරණ චිත්තක්ෂණේ නෙවෙයි භාවනා කරන චිත්තක්ෂණයකවත් Tamandege පාණයක් නැහැ. කොටිම කියන අනාත්මයි. මේක පිළිගන්න කොච්චර කාත්ම ශක්තිය ඕන. කොච්චර සෙල්ලක්කාර වෙන්න ඕන. කොච්චරක් මේ පරිශ්‍රණය නැවත නැතු වරද්ද වරද්ද කරන්න ඕනද? ඒ කරන්න කරන්න කරන්න ඒ ඒ මනෝ විඥානය සහ මන යතනය අනිකුත් ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනකන් කෙරෙ පිටිපස්සේ. අයෙන් රූප බලනකන් කවදාකවත් මේ සිද්ධිය අපිට දැක ගන්න හම්බ වෙන්නේ. කණෙන් ශබ්ද අහනකන් කවදාකවත් බෑ. අපිට සිද්ධ වෙනවා ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් එන දේවල් සංඥාවල් දැක දැක දන දන ගිවම් කරන්න මේකට කියනවා පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කයෙන් එන සංස්කාරයන් මේන හොල්මන් මේන සංඥා මේන නිමිති සංසිඳුවෙන් සංසිඳුවෙන් සංසිඳුවෙන් ආශස් ප්‍රසවාස කරන්නේ ඒකට ආශස් ප්‍රසවාසය සංසිඳ බව හැබෑව හරියට භාවනා කරනවා නම් එතකොට පිටින් එන ශබ්ද වලින් කියන බාධාවත් වේදනාව වලින් එන බාධාවත් හිතින් වලින් එන බාධාවත් ගණන් නොගෙන විනිවිද බලමින් ගිහිල්ලා ගිහිල්ලා අර කියන සූක්ෂම தත්ත්වයට ආවට පස්සේ ඒ යෝගාවචරය පෙර කලපුරුත අනුව දැනට මතුවෙන දේ හැටියට මේ හිත විසින්ම වාපාන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවි විඥානයේ විහිම්ම වාපාන මේ දේවල් දකිනකොට විශාල ශ්‍රද්ධාවේ ඉදිරි පියවරක් ප්‍රසාද සද්ධාව නම් වූ මතුපිට තිබුණ සද්ධාවනට ඕකප්පන සද්ධා නම් වූ Tamangeම අත්දැකීම් මත ඉඳගෙන මේ මේක වෙන්න වෙන්න බුදුන්ගේ රශ්මිය දෙන්න පටන් ගන්නවා. බුදුහාරෝ කොච්චර ගැඹුරු දෙයක්ද මේ කතා කරන්නේ. ඒ වගේම මෙතනදී අතනෑර පවත්තන්න ඕන වීරිය මේ වැඩේට බහින්න ඕන වීරිය ගීගී අතාරන වීරිය නෙවෙයි. ඊට එහා ගිය වීර්යයක් ඕන වෙලා තියෙනවා මේ අරමුණු ගෙවෙන්න වෙද්දී සියුම් වෙද්දී නීරස වෙද්දී පාලනය කරගන්න බැරි වෙද්දී ආණ්ඩු මට්ටු කරන්න බැරි වෙද්දී නෑ මම මේක අතාරින්නේ නෑ මම මේක බලනවා ඒ වගේම අරමුණක හිත පවත්වන සත්‍ය නෙවෙයි මෙතන ඕන කරන්නේ ඒක බොහොම තියුණු වෙලා සූක්ෂම වෙලා අරමුණු රාශියක් බාධා කරද්දී ගණන් නොගෙන සිටීම නම් විනිවිද දැකීම අරහ බැලීම කරලා ඒ අරමුණ එහෙම කීකරු කරගෙන මේ එක එක විඥාන පතයන් මාරු කරමින් මේ මනෝ විඥාණයට දානකොට මැජිකාරමයි ඒ වැඩේ කරන්නේ. හිතමයි කරන්නේ. ඒ හිතේම චෛතසිකය තමයි සතිය කියන්නේ. සතියේ ඉන්න ඕනේ මැජික් එක වේදිකාවේ පිටිපස්සේ ඉඳගෙන බලන බැලමක් බලන්න. ඒ පර්ශදයට එක්ක ඉඳගෙන බැලුවොත් ඉස්සරහ පැත්ත පේනවා. දැන් සතිය පිටිපස්සේ ඉඳගෙන බලනවා මේ මනෝ විඥාණය මේ මැජික් එක පෙන්වනවා. එතකොට යාට පේනවා තන්නි කර මේ බොරු හොර කූට වැඩ ටිකකින් තමයි අස්බන්දුම ගෙනියන්නේ. ඉස්රායල් මිනිස්සු බොහෝමත්ම මේ මැජික් කාර්යය නියම গুপ্ত විද්‍යාව දාන්න නියම මැජික් කාර්යයක් වගේ කරනවා රිටිපර්සන් ලබනකොට පේනවා මේක තන්නි කර පුස්සා. තනි කර හිස්දියක් මේක තියෙන්නේ කියලා ඒ ඇති වෙන වෙනස නිසා ඒ පුදුරට කියන්නේ ඥානය මේ ලෝකේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූගෝල ඉතිහාසෙන් ගත්ත දැනයක් දැනමක් නෙමෙයි. ඒකත් ඕනේ මෙතෙන් මේ යාන්ත්‍රයෙන් දකිනකොට මේ මනස නැත්නම් මන ආයතනය මනෝ විඥානේ දාන සෙල්ලම් ටික මනෝ විඥාන දාන මේ මැජික් ටික මේ මායාව අපි කොච්චරක් මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියන මේ අනුන්ට පෙන්වන්න නටන්න නැතිලද නටන්නේ මේකෙන් කවුද රැවටෙන්නේ මට පිටාය රැවටෙනවා නමුත් මතක තියාගන්න පිටාය රැවටෙන්නේ ඉස්සලා Taman රැවටිලා ඉන්න මේකේ ගොජ දානක දිහා බලාගෙන මේක ඇති හැටිය දැකීම මිස මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන්නේ යන්න නම් මේ සූත්‍රය අනුව හිතන අඩු ගන්න සෝවාන්වත් වෙලා තියෙන්න ඕනද කියලා මේක අල්ලන්න. එනිසා මේ නිල්ම යන කාලේ මම නිතරම අහපු ප්‍රශ්නයක් තමයි ඒක සර්වඥාන්සේ දේශනා කළ තියෙනවා මේ විදිහට භාවනා කරනවා නම් රහත් වෙන්න පුළුවන් අවුරුදු 7කින් නැත්නම් අඩුම ගානේ දවස් 7කින් පුළුවන්. ඉතින් මම ඒකට ගිහියා නිකන් අමු ගියා. අමු ගියා. ආන්දරින් අහන ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨානය කරන්න මූලික සුදුසුකම සෝවාන්නේ. ඒච්චර ගැඹුරක් මේකේ තියෙනවා. ඊට ඒක ඒ ආහඳුරුත් මොන දිහා බලගන්නේ මොන බලගන්නේ. මොකද ආහඳු කියන්නේ භාවනා කරන જાතියක් නෙවෙයි. හැබැයි නිල්ලමට එනවා වරින් වර භාවනා කරන ආහඳුරුත් එනවා. ඉතින් යාළුවෝ කියන අනේ එහෙම එකක් නැන්නේ මේ අමු ගියන්නක් කරන්න පුළුවන්. ඉතින් මට ඒක මේ ඉක්කුව මේ ආහඳුරු බොරු කියන. ඒ නැත්තම් මේක අදාහ ගන්න බෑ කියන. ආහාර ආහාර එක දවසක් මට මතකයි කටුකුරුන්දී ඥානන්ත සාංශගේ ඒක පොතක පෙරවදනක් ලියලා තිබුණා. මේක තමයි ඒ කායන මාර්ගය කියලා ඉංග්‍රීසි ලියපෙකේ පෙරවදන කිව්වා. අනේ මාක්තු මට තේරෙන්නේ නැහැ. මෙන්න පොතක් තියෙනවා කියවන්නේ. අරබන් කියත්තනේ මේකමයි ක්‍රම. මේකට ඥාන පිළිමි, පැවිදි උපැවිදි, බෞද්ධ බෞද්ධ මොන මගුලක්වත් ඕන කරන්නේ හැබැයි සත්‍යයට මුණ දෙන්න. ඇති හැටියට මුණ දෙන්න ඕනේ. ඒකත් ඒ ඔලමලකමට මුණ දෙන්න බෑ ශිල්පෙන් බසන්න. ශිල්පෙන් ගිහිල්ලා මෙතන ගිහිල්ලා එනකොට මේ මනස ඇති කරන දෙයක්ද නැත්නම් ඇස්වලින් රූපහරහා කන් වලින් ශබ්ද හරහා ඇති කරන මේ ප්‍රകൃතියද කියලා දැනගෙන ප්‍රകൃතිය සංසිඳවලා ප්‍රകൃති සංසිඳවට පස්සේ කායන පස්සනාවේ කෙලපැමිණියට පස්සේ වේදනා සංඥා කියන මේ චෛතසික දෙක පුදුම විදියට අරක් ගන්නවා අපි හිත. අරක් අරගෙන අපිට පුදුමාකාර වින්දන ලැබලා දෙනවා. අපිට පුදුමාකාර හැඟුම් ලැබලා දෙනවා. ඔන්න ඔය දෙන්නගේ සෙල්ලම් ටික තමයි ඔය අපි ඔය කියන විදිහට චිත්ත රූප, චිත්ත ශබ්ද, ගන්ධ රස ස්පර්ශ වශයෙන් මනසෙමවන. ඒක ඒක නිසා යම් වෙලාවක අර සාමාන්‍ය රූප ශබ්ද ගන්ධ රස ඇකන දිවනාශය හරහායන එක බොහොමත්ම ප්‍රයෝජනේ. ප්‍රයෝගයෙන් දහස්වර කරලා කරලා සංසිඳවල ආසත්පසත් හොඳට සංසිඳුණාට පස්සේ මොනවත් නොකර සිටීම නම් මනෝවිඤ්ඤාණයට ස්වයන් සිද්ධව හෙළිවෙන්න ඉඩ තියෙනවාම නම් ලැබීම නම් වූ නැත්නම් මනෝ ප්‍රසාදය දිහා උදු බැල්මෙන් බලාන ඉඳීම නම් වූ මේ විපස්සනා පුරුදු කළොත් තමන් කෙලවරක් නොබෙන සංසාරේ අවිද්‍යාව හරහා එකතු කරනා මේ කුණු කන්දල් ටික මමය මාගේය මගේ වස්තුවේ කියලා හිතාන ආපු මොනවත් නැහැ මෙතන තියෙන්නේ රූප ගොඩක් නෙවෙයි රූප සංඥා ටිකක් විතරයි මෙතෙන් මෙතෙක් එනකන් යෝගාවචරය අයින්දේ රූප, සත් රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. දැන් මෙතන රූප සංඥා ගොඩක් කම්පියුටර් එකේ මෙමරි චිප් එක වගේ තියෙනවා. ඒක කොච්චර දැම්මට පස්සේ මොනිටර් එකේ පේන්නේ රූප වගේ තමයි. නමුත් මෙතන රූපත් එක්ක යුද්ධ යුද්ධේ හැමාරයි නැත්නම් తాවකාලිකව දිනලා ඉතින් තියෙන රූප සංඥා ගෙවන් කිරීම මෙතනදී පුදුමාකාර විදිහේ යථාර්ථයට මුහුණ දෙන ගතියක් අවශ්‍යයි. එචා රූපංච රූප සංඥාච කියන මේ දෙකම ගෙවම් කරවට පස්සේ තමයි නැත්නම් නාම රූප දෙකේම තියෙන මේ හොල්ලම දැක්කට පස්සේ තමයි ඒ කෙනෙකුට මේ මනෝද්්වාරය කියන්නේ මේකයි මනෝ විඥානය කරන වැඩ ටික මේකයි ඒක තන්නේ කරම අරෙමින් එකතු කරත් ඒක ඇලිරක් එකතු කරලා මම වාපෑමක් කරන්නේ මේ පරණයට සම්බන්ධ අතීතයට සම්බන්ධ සංඥාවට සම්බන්ධ ඉතින් ඒක නිසා ඒ කලහ විවාද සූත්‍රයේදී ඒ සර්වචනාසිකෙන් එවකට හිටපු ඒ බමුණෙක් අහනවා කොතනද ස්වාමීන් වහන්සේ මේ රූපයයි රූපේ ගෙවම් කරන්න පුළුවන්. කතං සමේතස විභෝති රූපං මොන විදියට සංසිදුවක් මොන විදියට උත්සාහ කළොත් මොන විදියට භාවනා කළොත් මේ රූපයේ හොල්මනේ නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තියෙන විඥාණය පොට්ටකින් සමුගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කාලේ සර්වචන්නාංශික මේ ප්‍රශ්නේ අහනද මේක වර්ණගන්න කොච්චරක් මහන්සි වෙන්නේ නැද්ද මේ ප්‍රශ්න කරු කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ කොයි ආකාරයකින් කටයුතු කෙරුවොත්ද මේ රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටාප රූප සංසිඳවන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුජාණන් වහන්සේ සංඥාව සම්බන්ධ කරගෙන නසඤ්ඤ සංඤී, නොපිවි සංඤී, නවිසඤ්ඤ සංඤී, නොපි අසඤ්ඤී. නැවතත් කියනවනම් නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී. එවං සමේතස විභූති රූපං සංඥානි දානානි පపంచ සංඛා කියලා මහණ යම් වෙලාවක මේ සාමාන්‍ය ලෝකේ පවතින සංඥාවක් නොවේ නම් ඇහැට රූප බලලා මේ ගෑණියක් මේ පිරිමික් මේ හරි මේ වැරදි කියන මේ නිල් මේ කම්පාට මේ ත්‍රිකෝණයක් මේ හතරස් කියන සංඥාවක් නෙවෙයි නම් න විසඤ්ඤ සංඤේ තමන් විසඤ්ඤත් නෙවෙයි නම් න අසඤ්ඤ සංඤ්ඤා අසඤ්ඤ තලයට ගිහිල්ලා භාවනා කළ අසඤ්ඤ අරූප ධානවලත් නෙවෙයි නම් එක ಜಾති සංඥාවක් වෙනවා ඒ වෙලාවේදී තියෙනවා සංඥාව නැත්temත් නෑ නමුත් ජීවිතේ කවදාකවත් මෙතෙන් ගිහිල්ලා නෑ කිය. ඉතින් මේක අපිට කියන්න බල මේ ආනාපාන දිගේ ගිහිල්ලා ආනාපාන නොදැනෙන වෙලාවේදී අපි සාමාන්‍ය ලෝකයේ සංඥාවක නෙවෙයි ඉන්නේ. ඒ වෙලාවේ අත තියලා නැගිටියොත් එimhe යෝගාත්‍ර ගැසිලා නැගිටිනවා. ඒ තරම්ම ගැඹුරේ ඉන්නේ. ඒක විසඤ්ඤත් නෑ. සී නැති වෙලා නිින්ද ගිහිල්ලත් නැහැ. අසඤ්ඤතලයට ගිහිල්ලත් නැහැ. මේ යෝගාචර තියෙන මේක ඇතුළේ ඊටාම සියුම්මට නොමරිච්ච බවට සී නැති වෙච්ච නැති බවට විසඤ්ඤ නැති බවට මොකද්ද තලයකුත් තියෙනවා. අන්න එතෙන්දි කොච්චර උත්සාහ කරා රූප දකින්න බෑ. ඊටර රූපේ සංසිතිය. එවන් සමේතස්ස විභූති රූපං මෙන්න මේ විදිහට හිත තාමත්ම සංඥාවේ සංහිඳියාවකට පස්සම්බණයකට පසද්ධියකට කියලා කියන්න පුළුවන් ගියාට පස්සේ රූපේ හොල්මන් නැති මේ රූපේ හොල්මන් නැතුණට රූප සංඥාවේ හොල්මන් එන්නේ ඉඳී ඒකයි බුදුරජාණන් සංඥා වාචයිසිකේ හරහා මේක විස්තර කරන්නේ. ඒතකොට යෝගාවචරයට එන ඒ පෙන්නන මරිච අම්මා එනවා, ජේතවනාරාමේ පේනවා, රුවන්වැලිසෑය පේනවා, බුදුහාමුදුරෝ පේනවා, මිනියට කටු පේනවා. নানা ආකාර දේවල් වලට ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. ඒ මොකද ඒක මේ රූප රූප නැති බවට ලකුණක්. හැබැයි මේක මම මාගේ කියාගන්න යන්නත් එපා, උපාදානය කරන්න එපා කියලා මේ සාරිපුත්තු සාංශ කියනවා මේ. එනිසා මේ එනදී පිටින් ඇතුලෙන් පිටතට වමනය කරන එක සාමාන්‍ය කරන්නේ රූප පිට තියෙන ඇතුළට එන එක ආන්නේ දෙක වෙන් කරගෙන මේකට මොනවාක්වත් නෙවෙට යන්න ආරිනේ මේක මේ සරව ටික යන්න ආරිනේ මේකට ජීවම් කරන එක අපි කියනවා එතකොට රූප කර්මස්ථාන ඉවර කරලා නාම කර්මස්ථානට යනවා නැත්තම් මේකට කියනවා වේදනානුපස්සන සමහර වෙලාවට චිත්තානුපස්සනාවක් වෙන්න පුළුවන් ආන්නේ විදිහට වේදනානුපස්සන චිත්තානුපස්සන කොටස ඉන්නකොට ඒ යෝගාවචරයට මේ ජීවිතේ දැකපු නැති මේ කාපට් එකේ යට කොටස අපි කියනවා ගහක උඩ තියෙන කොළ දාව නෙමෙයි යට තියෙන මුල් ටික වැවෙන හැටි. දකින්න පුළුවන් මේක බටහිර මානසික විද්‍යාවේ සබ්කොන්ෂස් කියලා කියනවා. යටි හිත කියලා අපි සිංහලෙන් දාලා තිනවා යටි හිත ලාවට වාගේ දැක ගන්න පුළුවන්. යථා භූත ඥාන දර්ශනයත් පාඩම් තියාගත්ත, පන්නරේ තියාගත්ත දර්ශනය ඇති කෙනාට ලොකු වාසියක් හැම ලොකු ඊට ප්‍රස්තාවක් ලැබෙනවා මේ උඩු හිතේ තමයි ඥාන පිරිමි ඉන්නේ. උඩු හිතේ තමයි නිල් පාට කහ පාට රතු පාට හැඩ නිල තියෙන්නේ. සම්මුතිය තියෙන්නේ. යටිතෙන් අපි ඔක්කොම සමානයි. යටිතට ගියාට පස්සේ manussත්වය විතරයි ඉතුරු වෙන්නේ. බෞද්ධද අබෞද්ධද පැවිදිද නැද්ද ගෑනුද පිරිමිද මේ සේරම අර උඩු හිතේ පවතින සෙල්ලම්. ඉතින් අපි මේකට අයිතිවාසිකම් සඳහා හටන් කරොත් අපිට පුළුවන් වෙයිද මේ යටි හිත පිළිබඳව අවධියක් ඇති කරගන්න දැනුමක් ඇති කරගන්න. නිසා කලා විවාද හරහා කවදාකවත් මේ සංඥාවගේ සංසිද්ධියක් කරන්න බෑ කලා විවාද කියන්නේම සංඥාව ඇවිසිලා. එනිසා අපි කලා විවාදයන්ගෙන් තොර වෙච්ච ජීවන රටාවක් මේක තමයි උතුරුදංශික වාදය ඒක උනාට පැහැදිලිවම මදුපිණ්ඩික සූත්‍රය සඳහන් කරනවා යම් ආකාරයේ කලා විවාද නැද්ද අන්නෙවෙනි වාදයක් මම ප්‍රකාශ කරනවා කියලා වාද මුකේට එන එකකට කිය. ඕන දෙයක් දෙන ඕන දෙයක් කැප කරන උඹට ඕන නම් මේ ගන්න බගනින් මට බෑ. මම එන්නේ මම යනවා මගේ කලා විවාද නැති අයිතිවාසිකම් දදා රටක් නැති චෝදනා නැති ජීවිතයට ගියාට පස්සේ එයාට පුළුවන් වෙනවා කාපට් එක උස්සලා බැලුවා වගේ මේ යට මේ සංඥා සහ වේදනා චෛසික දෙක අපි පිටින් රූප දැක්කාත් සද්ද ඇහුවත් ගඳ බැලුවත් රස බැලුවත් ඒ ඔෆිස් එක දිගටම වැඩ. ඒක තමයි කර්ම සාකර්ම ඵලයේ වැඩ කරන්නේ. හරි කළ දේ, වැය කළ කළ දේ, ඵල ඵල දේ ඔක්කොම කවුන්ට් තියාගෙන ඉන්නේ මේ බුක් කීපින් ඔක්කොම කරන්නේ ඒක. දැන් බැංකුව අහන්නේ ජූලයි පළවෙනිදා 31 වෙනිදා අනමන කියලා උන්ට බැංකුව වහුවද ඇතුළේ වැඩ. බැංකුව එකට වැහුවට ස්ටාෆ් එක වැඩ. ඒගොල්ලෝ ඔක්කොම අරව ගණන් හිලව් කියාගෙන ඉන්නවා. කවුන්ටරේ අරන වෙලාවට විතරයි ලෝකයා දන්නේ බැංකුව ඇරියයි කියලා. ඒ බැංකුව රසාව කරන මිනිස්සු දන්නවා අනික මිනිස්සුත්ටදී බැංකුව වැඩ. ඒ මොකටද? මේක පැවැත්ම සඳහා. ඒ නිසා සංසාරේ පැවැත්ම සඳහා බැංකුව වැඩ කරන්නේ ඒ රූප රූප සද්ද රූප හරහා තියෙන ගනුදෙනුව නෙවෙයි ඊට යට වෙනම කාර්යාලයක් තියෙනවා පාතාල ලෝකයක්. ආන ඒක බැලුවාම සියල්ලගෙම කටයුතු. හැම ගෑණියෙක්ගේම පිටිගියෙක්ගේම කොක්කොගෙම යටටට්ටුව සමානයි. නිසා යම් කිසි කෙනෙක් මේ Tamanට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තේරුම් අරගෙන අපි කොර වෙලා උපදින්න පුළුවන්, කළු වෙලා උපදින්න පුළුවන්, සුදු වෙලා උපදින්න මොන දේ හරි කමන්නේ. යෑම වෙලා පිටින් වෙලා මේක හරහා යන්න පුළුවන්. හරියට ශබ්දයක් තියේදී ආනපනේ කරනවා. වේදනාත් ධානාපාන කරන විනිවිද දකින්න පුළුවන්. විනිවිද ගිය පස්සේ වෙලාවක ඊපාර හොඳ සූත්‍රයක් හම්බෙලා මම ඊපාර මතක් කරා. මේ ඥාන පිටුගම හරහා යන්නේ. ඊට පස්සේ යට තත්ත්වයට යනවා. යට තත්ත්වයට ගියාට පස්සේ අනන්ත අප්‍රමාණ අවුරුදු 40000ක් තිස්සේ මිනිස්යාගේ ජීවිතේ මිනිස්යාගේ පරිණාමයේ සෑම ලකුණක්ම එක කපඩා වෙනවා. අපිට කියන්න පුළුවන් මේ සාරසංක කල්පලක්ෂය බුදුරජාණන්ගේ පෙරම් පරපු එකේ පරිණාමයේ පරිණාමයේ අපි කියන පුනරුත්පත්ති නැත්නම් කුණාස භවයේ විස්තර සියරම යටකපඩාවේ තියෙනවා. ඒ නවීන විද්‍යාව කියන්නේ මේ ඥානගත වෙන ඒ පරිණාමයේදී ඇතිවෙච්ච මේ පරිසරයට හැඩගැසීම සහ ස්වභාවික වර්ණයේදී අපි යම් යම් කැපකිරීම් හරහා එකතු කරපු දැනුමත් වෙන දැනුම සේරම යට තියෙනවා. හැබැයි එකක් මතක තියන්න ඒ දැනුම කවදාකවත් නිවන දිහාවට නෙවෙයි යදිලා තියෙන සංසාරේ පවත්තා. ඒක දිගටම වැඩ නින්දෙදිත් වැඩ අපිට මේක පොඩ්ඩක් කාන්තිආර්ය කන්තරු වැඩ කැහැල්ල බලන එක තමයි මන මනෝ විඥානේ දැකීම කියලා කියන්නේ ඒක අල්ලන්න පෙළඹුණොත් මේ චිත්ත රූප අල්ල ගන්නවා චිත්ත ශබ්ද අල්ල ගන්නවා ගන්ධ රස පහස අල්ල ගන්නවා මනෝ ලෝකේ අල්ල ගන්නවා ඒ අල්ලන්න පෙළඹුණොත් අර රූප ඇල්ලුව වගේම හානියක් සිද්ධ වෙනවා රූප සංඥාව හරහා. ජා රූප අරූප ලෝකයට ගිහිල්ලා රූප පිළිබඳව රූප ලෝක අරූප ලෝක රූප භාවනා රූප කර්ම මේ ධ්‍යාන අරූප ධ්‍යාන වශයෙන් එක පැත්තක කුසලතාවයක් තියෙනවා. අත් විපස්සනාවේදී ඒකට හේතු වෙන සංඥාවත් එක්ක වැඩ කරන වෙලාව වෙනකොට ඒ යෝගාවචරය බොහොම සමීපස්ත සම්බන්ධයක් ඇති වෙනවා සරුවචන වහන්සේත් එක්ක. සරුවචනසගේ ධර්මයක් එක්ක. ඒ වගේම සීලේ ඊටාම ගැඹුරු මට්ටමකට යනවා. අපි කොත් පිටින් කොච්චර කය වචන දෙක හික්මවාගෙන සිල්වන්ත වුණාට හිතේ තියෙන මේ සංඥා වේදනා දෙක හික්මවන්න මොනම තාලයකටවත් බෑ. ඔබ වැඩ කරන්නේ වල් භූත ක්‍රමයකට. ඒක වැඩ කරන්නේ බලවතා ජයගනී කියන න්‍යායයට. අනිකර අධිරාජ්‍යවාදී ඒකට ඔය මේ මේ කාල් මාක්ස් පැත්තකටවත් යන්න හම්බෙන්නේ නැති වෙදී මනුස්සය දකින්න හම්බෙලා නැහැ. ඊට පස්සේ ඒක නිසා තමයි ආගමකට මම හිතන්නේ වෛර කරන්නේ. කොයි පැත්තෙන් ගියත් යටටට්ටුවේදී අපේ කිසි වෙනසක් නැහැ. අන්න ඒක දැකගෙන ඒක මම නෙවෙයි ඒක ඇත්තටම පොදු දැනුම් සම්භාරයක් ਸਰවචනසේක සම්පූර්ණම ස්ටඩි කරා. යකටට්ටු සම්පූර්ණම ස්ටඩි කර අවබෝධ කරා දවකත් නිසා උන්වහන්සේට ඤේය මණ්ඩල තුනක් තියෙනවා. අවකාශ ලෝකේ, සත්ත්ව ලෝකේ, සංස්කාර ලෝකේ කියලා ඒ ඔක්කොම අරතරටම ගියා. නිසා කාටවත් බෑ ਸਰවචනාංශේ නොහිතපු හිතක් හිතනද නොදන්නේහිච්ච වචනයක් කතා කරන්න නොකරපු දෙයක් කරන්න. ඉතින් ਸਰවචනාංශ ප්‍රකාශ කරනවා මහන්නේ මේ ලෝකේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් කිසි කෙනෙක් අහුවානම් දක්කානම් කෙරුවානම් හිතුවානම් ඒ සියල්ලමම දන්නවා. ඒ සර්වඥතා භූමියටපත් උනේ උන්වහන්සේ යටතත්වයේ තියෙන යාන්ත්‍රණය දැකලා මානවයාගේ හිත දැකලා ඒ කියන්නේ ගෙනාපු ගැම්මෙන් දැකලා දැකගත්තා ඊට වැඩිය ඕනම අපරාධකාරයෙකුට ඔතෙන්ද යන්න පුළුවන්. අඟුලිමාලටක් පුළුවන්. එහෙම නැත්නම් වෙන යම් යම් දුස් තියෙන කෙනාට තමයි විශාල ඥානයක් අවශ්‍යයි. විශාල කැපකිරීමක් අවශ්‍යයි. විශාල ඇත්ත ඇති හැටි දැකීමක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි යෝගාවචරය මේ වේදනාන වර්ෂණ චිත්තාන වර්ෂණ කියන මේ ධර්මතා දෙක. එහෙම නැත්නම් මේ මනසට පමණක් ගොදුරු වෙන රූප ලෝකයේ සියුම් භාවයේ හරහ පමණක් යන්න පුළුවන් එකට ඇතුල් වෙන්නේ පිවිසෙන්නේ ඒ පිවිසුණාට පස්සේ හිතෙනවා දැන් තමයි ඉපදුනේ දැන් තමයි වැඩ පටන් ගත්තේ දැන් තමයි නියම භාවනාව තියෙන්නේ කියලා ගැඹුරකට යනවා මෙන්න මේ දැන් තමයි වැඩේ පටන් ගත්තේ කියන එක අතිපණ්ඩිතකමට ගත්ත සමහර කට්ටිය කියනවා භාවනා නියම පටන් ගන්න කායම් වසනා මොන්ඩිසෝරි පන්ති වේදනානුපසනාවෙන් පටන් ගන්නවා චිත්තානුපසනාවෙන් පටන් ගන්නවා. ධම්මානුපසනාවෙන් අපිව පොඩි කට්ටිය වගේ කායනුපසනාවෙන් පටන් ගන්නෑ. අපි හැමදාම කෙලින්ම මේ චිත්තානුපසනාවෙන් පටන් ගන්නවා. වේදනානුපසනාවෙන් පටන් ගන්නවා. ඒකෝට අර 1 2 3 4 ගිය කෙනාට දෙච්චා. මේගොල්ල මේ උඩින් යන ක්‍රමයක් දාන අපි මේ පයින් යනවා. මම ජෙමා කරත්තකාරයා මේකයි මගේ බර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා කියලා 1 2 3 4 කට්ටිය තමයි ඊර්ෂ්‍යා කරන්න ඉඳී. මේ මතකද යන්න උඩ පණින කට්ටියගේ පතරි මෑනේ. උඩාතු අල්ලන්න ගිය කට්ටියගේ පස්සේ බෑනිච්ච දවසේ කායනපසනාවත් කරගන්න බැරි. ඒක නිසා සරුවචනාංශේ කායනපසන, වේදනපසන, චිත්තනපසන, ධම්මනපසන කියලා බොහොම ලස්සන ක්‍රමයක් කියන. හැබැයි ගිය ආත්මවල ගිය භවයේ නැත්තම් මේ පෙර පහුවිච්ච අවුරුදු වල හොඳට කායනපසන පුරුදු කරපේකනට මේකට යන්න බෑයි කියලා එහෙම තහනමකුත් නැහැ. ඒත් එහෙම පුළුවන්කම තිබුණත් මේක හරියට හැමදාම කායනපසනාටත් ඒ පඳුරු පාකුඩම් දීලා ගෞරව කරගෙන වේදනා සංඥා හරහා යන්න පටන් ගත්තොත් මේක මේ සරල භාවයේ හරහා මේකේ තියෙන මේ නිහතමානීත්වය හරහා යන්න යන්න යන්න බාහිර ශාසනය ඇතුළත ශාසනය දෙකේ පුදුම ගනුදෙනුවක් වෙන්න පටන් ගන්නවා. දන්නගෙනාගේ නිකුත් වෙන මේ ඒ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග අනිකයට ආభాෂය ලබනවා. ඒ අනුව ගමන් කරන්න පුළුවන්. එතකොට මේ પરම්පරාව පවතිනවා. પરම්පරාව කියන කේ අදහස් කරන්නේ මේ ආර්යයන් ආර්යයන් වහන්සේගේ પરම්පරාව. එහෙම නැත්නම් මේ සීල සමාධි ප්‍රඥා પરම්පරාව දිගට පවතිනවා. ඉතින් ඒක නිසා අපි කායනුපසනා කරන්න ගිලා নানা ප්‍රකාර කටකෝල් වල පැටලෙනවා. নানা ප්‍රකාර චිත්ත වේදා ඇති කරගන්නවා. নানা ප්‍රකාර පසුතැවිලි ඇති. නමුත් එකක්වත් අහක යන්නේ නැති බව විතරක් මතක තියාගන්න. ඊපස්සේරම තේරෙන පටන් ගන්නවා මේ අපහසුතා නිසා තමයි අර පස්සේ වෙලාවක ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවි ඒ මනෝවිඤ්ඤාණයට කිට්ටු කරගෙන යනකොට ප්‍රත්‍යක්ෂය මොකක්ද කියලා දැනගන්නේ. නැවත පරීක්ෂා කළ හැකි தත්ත්වය දැනගන්නේ අත්දැකීමක වැරද්දක් හරහා පමණයි. හරිය වෙලාවෙ. දැන් සෑම අත්දැකීමක අපි නැවත පොළොවේ ගිනලා උත්සාහ කරනවා. අපි ගෙනල්ලා ප්‍රත්‍යක්ෂේ නැත කරනවා. ඉතින් නිතර වර්ධිනවා නිතර වර්ධිනවා ආය හදනවා ආය වර්ධිනවා ආය හදනවා කරන්න කරන්න කරන්න අපි දන්නවා අපි ආහස් මාලිකාවක නෙවෙයි මනෝ ලෝකයක නෙවෙයි ඉන්නේ මේ පොළොව අපි මෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස අපි ඉන්නේ මේ කයි පය පය පය වදිනකොට පය පොළොවේ පය වදිනකොට පය හැපිලා පැකිලෙනකොට දන්නවා දැන් පොළොවේ ඇවිදිනවනේ අමාන මේ දෙක අතර සම්බන්ධතාවය ඉතාම වැදගත් ඒ නිසා මේ අනාථපිණ්ඩිකෝ ආදී සූත්‍රයේදී නෑ මේ නච මේ khayang මේ නච khayang khayang උපාදිස්සාමි නච මේ කායනිසිතම් විඥාන උපාදිස්සාමි කියලා කය ඊට පස්සේ වේදනා සංඥා සංකාර හරහා ගිල තමයි මේ මන කියන ධර්මයට එන්නේ මොකද අරින් ඇති වෙච්ච දැනුම තමයි පෙරිපෙරි පෙරිපෙරි එහෙම නැත්නම් උඩු මනසේ උඩු හිතේ වැඩ කටයුතු හොඳට ආවෝද කරගෙන ඒ හරහා තමයි මේ යටිහිතට බහින්නේ නමුත් මේ උඩුහිත යටිහිත භාවම දුහාම්දුකේ කතාවක් නෙවෙයි නමුත් රූප ධර්ම නාම ධර්ම කියන එක කියන්න බලන අපිට කියන්න රූප සහ රූප සංඥා කියන රූප පිළිබඳ හොඳ අවබෝධයකට පස්සේ තමයි මේ රූප සංඥා පිළිබඳ වැඩ පිළිවෙලට යන්නේ ඒ යන හැම වෙලාවකම නැවත නැවතත් ඒ රූපයෙන් ඉගෙනගත්ත සතිය රූපයෙන් ඉගෙනගත්ත සමාධිය මේකට ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ මරණ චිත්තක්ෂණයක අනාථ පිළිග චිතුමාට මේ විදිහට කය රූපයෙන් සද්දයෙන් ගන්ධයෙන් රසයෙන් භාවනාවෙන් ඉගෙන වෙලාවක් මේ මරණාසන්න වෙලාවේදී ඇහැ කන දිවනාශේ ක්‍රියාත්මක අක්‍රීය වේගන යන වෙලාවක සාරිපුත්‍ර සංඝ බඳක් කරනවා ඔබට හිතට ගොඩාක් ගති නිමිති කම්ම නිමිති මතුවෙනවා මේ ගති නිමිති කම්ම නිමිති සියල්ලම රූප සංඥා. මේ මොකක් කැල්ලුවත් ඊගා භවයේ ඉතින් තමයි තියෙන්නේ. නිසා හොඳට කරපු භාවනාවේ ශක්තියෙන් මේ මතුවෙන නිමිති සියල්ලම හුදු සංකල්ප බවක් හුදු සංඥා බවක් එකක්වත් අල්ලගන්න තරම් දෙයක් නැති බව හොඳට හිත මෑත් කරගෙන හිටියොත් නැත්නම් එහෙන් කොච්චර යෝජනා ආවත් Taman ස්ථිර කරේ නැත්නම් ඒක සබහාගත වෙන්නේ නැහැ. අනන්ත යෝජනා ඉන්න පුළුවන් නමුත් Taman යෝජනා විරුද්ධ වෙන්නේ නැහැ සම්මත කරන්න. එතකොට යෝජනාවලින් පේනවා මොකද්ද පරිසරය කියන්නේ. මොකද්ද වට වට පිටාව කියලා. නමුත් එක්කඩක්වත් තමයි ඉෂ්ටිර කරන්න යන්නේ. අන්නේ විචාර කරන්න නැති වෙන්නේ ඉන්න කෙනාට ඊ ගාවට එන එක තක්කමුක් වගේ. ඒක පිළිබඳ විවේකීව යෝජනා එන වෙලාවදි වගේම පස්සේ විවේකීව බලා ගන්න පුළුවන් ශක්තියක් හම්බ වෙනවා. මේක මානවීය උපත්තියම ලැබු මානව අයිතිවාසිකම්. විකිට්වන්තෙක්ව හතුරෙක්ව මොක මොන જાති යෝජනාවකින් ආවත් ඉෂ්ටිත කෙරුවොත් තමයි Taman ඒකට වග වෙන්න වෙන්නේ ඉෂ්ටිත නොකර හිටියයි කියලා ඔබ ඉෂ්ටිත කළ යුතුයමයි කියලා බලපාන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කවුරක්වත් නැහැ. එimhe ඉන්නවනම් ඌට 16යි කියන්නවත්. ඌට වාලයි කියන්නවත්. එහෙම වාල්කමක් අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒක මේ රූපෙට ඕනෙත් නැහැ. රූප සංඥාවට ඕනෙත් නැහැ. එහෙම නැත්නම් ප්‍රකෘති භාවනා කරන්න ඕනෙත් නැහැ. මරණ මොහොතේ ජීවන වෙන්නෙත් නැහැ. නමුත් මරණ මොහොතේදී ඒක පාවිච්චි කරනවා කියන එක උංගක් සූක්ෂම වැඩක්. නිසා ආසන්න බණක් වශයෙන් මේක කිව්වට එදිනදා ජීවිතයේදී Tamange මේ සිදුවෙන වැඩපිළිවෙලේදී මේ රූපයයි මේ රූප සංඥාවයි රූපේ පිටින් ඇතුළට එන එකක් රූප සංඥා කියන්නේ ඇතුළෙන් පිටතට යන එකක් ආශ්වාස ප්‍රශ්වාස දෙක වගේ මේ දෙක වෙන් කළ දැනගන්න පුළුවන් නම් මං හිතන්නේ මීට පස්සේ කවුරක්වත් මැජික් බලන්න යයි කියලා. මං හිතන්නේ කවදාකවත් ටෙලිවිෂන් ඩ්‍රාමා බලන්න යයි කියලා. මං හිතන්නේ ආ චිත්‍රපටි බලන්න යයි කියලා. මොකද හැම කෙනෙක්ම දක්ෂ නළුවෙක්. Double action. තමයි ඩබල් ඇක්ෂන් නේ ට්‍රිපල් ඇක්ෂන් ගොඩක් ඇක්ෂන් කියලා. ඒ නිසා තමන්ගේ නාටකම් බලන්න පටන් අරගත්තොත් ඒක මම හිතනවා hina කාලා ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය බත් වෙලා දෙකක් නැතුණා ප්‍රශ්නයක්. නැත්නම් මේ සරුවචනාංශයේ මෙච්චර මේ විශාල ලෝකෙ පැතිරිච්ච ලෝකෙ සම්පූර්ණ දුකක් කියලා කියද්දි මෙච්චර මිනිස්සු මේකට එලි ගලි යෙදී ශ්‍රද්ධාවෙන් ගත කරන්නේ මේ විශාල දුක තුළ ලොකු හාස්‍යයක් තියෙනවා. විශාල හාස්‍යයක් තියෙනවා බදාගෙන දුක් විඳිනවා. ඒකල කියනවා උඹලට කැක්කමක් නැන්නේ බලපංකො මං හරියට දුක් විඳිනවා. ඒක ඉතින් අහන්න තියෙන උඹ කැක්කම තියෙනවා විඳපන්. ඒක ස්ථානයක ඒ දවස්වල බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා විනය ප්‍රශ්නයක්. ඉතින් එතන ඒ කට්ටිය දාලා යන්න හදනවා දායක සභාවත් එක්ක රණ්ඩු මහ කලබල. ඉතින් ඒක පන්දිසාන්තට ආරද කියලා කියනවා මෙන්න මේව අසවල ස්ථානයේ විශාල ප්‍රශ්නයක්. ඉතින් පන්දිසාන්තෝ වැඩිව ගණන් ගන්න දෙයක් නැහැ නම කියාගෙන ඉන්නවා. ඊපස්සේ අපි ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද සාංශේ පන්දිසාන්තේ හුතුටම කිට්ටුවන්ටයි අර කට්ටිය ඇවිල්ලා කේමනන්ද සාංශේ කියලා කියුණා මේ අනිහි ස්වාමීන් වහන්සේ අපි කිව්වට බණ්ඩේ සාංශ ගණන් ගන්න ඔබ වහන්සේ ලියුමක් ලියන්නේ. නැත්තම් ගිහිල්ලා අපි වෙනුවෙන් ඒක විශ්ලලා දෙන්නේ කියලා. ඊට පස්සේ කේමන සාංශ පෙන් මොකුත් නැන බණ්ඩේ සාංශ හම්බෙලා හො මන් තන්න ලියුමක් ලියලා තියෙනවා. බණ්ඩේ සාංශ ලියුමක් කියවලු. නම ඒ අත්තු කිදිරි ගන්න ප්‍රශ්නයකට උඹ කිදිරි ගන්න මොකද කියන්නේ? අපි හිතන යුතුයකම් කියලා වෙන්නේ මොකද්ද තියෙන එක අනන එක තමයි. පඬිසෝන්ස අත දැම්මට පස්සේ ආය කවුරුත් පෙරක සුරු ඕනේ එනම ඒ කට්ටිය කේන්ද්‍රී ගන්න අමාරුවකට. ඔය නමට තියෙන කේන්ද්‍රී ගන්න තියෙන උනා මොකද්ද කියලා. අපි හිතන අර අල්ලපු කේන්ද්‍රී කේන්ද්‍රී ගන්න කේන්ද්‍රී ගාවේ නැත්තම් නිකන් මොකද්ද මොකද්ද. ඒකල කියන මේක තමයි මේ අසල අහල පහල ගතිය අපේ සහෘදකම කියලා සිංහලෙන් කියන්නේ තකතිරුකම කියලා. උත්තර තකතිරුකම කියන්නේ. අර ලෙඩ පොළොන්ට ඒ ලෙඩේ තෝ කරගන්න. බොකලගෙන මේ හැංගීම මේ කැක්කම කියලා. ඒක සරුවචනාංශය මතක් කරලා දෙනවා. අරක රූපේ මේක රූප සංඥා. මේක බොහොම භාවනාකෙම තේරුම් ගත යුතු නම් භාවනාට පුරුදු වෙනකොට කට්ටිය කියන්නේ කැක්කමක් නැතිකම. හැංගීමක් නැතිකම නිකන් කරාරණ ගතිය කියලා. චෝදනා කරන්න පුළුවන් නමුත් අභියෝගයට ගන්න පුළුවන් නම් කරාරින්න උත්සාහයක් ගන්නේ න මනං උපාදේශාමි නච මේ මනෝවිඥාන මනෝනිසිතං විඥානං භවිෂති කියන මේ ධර්ම පදේ හරහා පුළුවන් නම් මේකට නොසැලෙන මනසක් මම කියා ගන්න නැති මගේ කියා ගන්න නැති මගේ ආත්මය කියා ගන්න නැති දෙයක් ශ්‍රද්ධාව හරහා ඒ වගේම සීල සමාධි ප්‍රඥා හරහා කරන්න බෑන්ඩ සෑහෙන අභියෝගයක් තියෙනවා අඥාන උපේක්ෂාව කියලා දෙයක් තියෙනවා මම ඒක මේ වෙලාවේ මාතෘකාවට ගන්නෑ ඒත් උපේක්ෂාවෙන් යුක්තව යම් කිසි දෙයක් දිහා බලලා අවධානය තියලා විනිශ්චයකටපත් වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව බලනයි කියලා කියන්නේ ඕකට තමයි කලතුණකම කියලා කියන්නේ. ඒක නිසා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ අනාථ බිනිසිතුමාට දෙන්නේ ඉතාමත්ම උග්‍ර අවස්ථාවක බරපතල ධර්ම පණිවිඩය. අන්තිමදී අනාථ බිනිසිතුමා අඬන්න පටන් ගන්න තියෙනවා. ඒකට ආනන්ද සාංගය කියලා තියෙනවා මේ ගැඹුරු බණ තේරෙන්නේ මරණ වේදනාවේ බයට හිත විකල් වෙලයි. කියලා කියනවා බණකට කළා යන් උපාසක මන්තර දැන් බණහන්න බෑ. බණහන්න වෙලාවක් නෑ. ඉතින් ඇහුවලු මොකද නැගිටලා යන්නේ පොඩ්ඩක් ඉන්නේ. ඉතින් දැන් ඔබතුමා මේ අඬන නිසා බණ තේරෙන්නේ නෑ ඊට පස්සේ කොල්ල මට මේ ඇඬෙනවයි කියලා අඬනවා නෙවෙයි මම මෙච්චර කල් හයි හති තියෙනලා මට මේ ටික ඔබ වහන්සේලා කියලා දුන්නේ මේ අන්තිම වෙලාවෙන්නේ මට මේක කිව්වේ කියලා. ඊට සාරිපුත්‍ර සාන්ති කියලා දිනෝ පාසක මේ සුදු වඳින වර්ණ ඇඳුම් අඳින ගිහියන්ද මෙවැනි බණ තේරෙන්නේ මේකට යන්න බෑ ඒ නිසා අපි සාමාන්‍ය මේවා උගන්වන්නේ පැවිදි වෙච්චත් අවසානයේ මොකද උනේ අනාථුන්ගේ චුමනණී ස්වාමීන් වහන්සේ මට වරයක් දෙන්න ගිහියන් අතරත් මෙවැනි බණ තේරුම් ගන්න පුළුවන් කුසాగ්‍ර බුද්ධිමත් ඇත්තෝ ඉන්න නිසා අර වාගේ පැවිද්දන්ට මේක සීමා කරන්න එපා මේක කියන්න කියලා දෙන්න පුළුවන් අත්ව වැඩ ගන්න. ඉතින් ශායිට පස්සේ ඒක පැවිදි උපයිදි ભેදයක් නැතුව මේක <coughs> නිබ්බාන පරිසංයුක්ත නැත්නම් ශූන්‍යතා පරිසංයුක්ත ධර්මය දේශනා කරනවා එනමුත් ඒක නොකිය යුතුයි කියන විශාල පිළිසක් බෞද්ධයන් අතර වෙන ධර්ම කතා නොකළ යුතුයි මොකද මේක මේ ඉදින්දා පාන් දැන් ගණන් ගිල්ල ඉන්න වෙලාවේ මොන ශූන්‍යතාවක් මේ බුද්ධ ආගම මිනිස්සු කතෝලික ආගමට හරවන්න මෙච්චර රණ්ඩු කරන වෙලාවේ මේ ශූන්‍යතාව බණ කතා කරන පිස්සු සාමුදුන කියලා කතා කරන පිස්සු කියනවා. යම් කිසි කෙනෙක් අතරමැද කලාතුරකින් ඒවා කාලය ඇති වෙච්ච කෙනා මේක අරගෙන ඒක දිගේ යන නිසා එවැනි පිළිසෙට මේ ධර්ම දේශනාව උතුම් ආවාද පන්තියක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දිනාමේ දේශනාව මෙතන නැත කරනවා සිල් දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 20ක් 25ක් විතර කාලයක් දේශනාව සඳහා අරගෙන තිනවා. ඉතින් මම තව විනාඩි 10ක් 15ක් විතර අපිට දේශනාවත් එක්කම තියෙන කාලේ අවශ්‍ය ප්‍රශ්නයකට හෝ ප්‍රකාශනයකට හෝ එහෙම නැත්නම් පුරුදු සුවිචනයකට ඉඩ තියෙන කාට හරි තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කළ යුත්තක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා. විඥානයේ විඥානයේ විඥාන දැකීමද ප්‍රඥාව කියලා කියන්නේ මනෝ විඥානය. එහෙම අමාරුයි කියන්නේ ප්‍රශ්න නගන්නේ මෙහෙමයි විඥානීය පිරිසිඳ දැකීමද ප්‍රඥාව කියන්නේ කියන එක මේක හොරා ගැම්මෙන් පේන ඇහිල්ල කියන එකයි කියන්නේ මොකද ප්‍රඥාව කියන්නේ විඥානයේ දරුවේ. චෛතසිකයක්. එතකොට පුළුවන් ද චෛතසිකයට අම්මන් ගැප්පගේ හොරකම අල්ලන්න. කියනවා ඔය කියන විදිහේ ප්‍රඥාව කියන්නේ කැටයක් නෙවෙයි බුද්ධාගම. ප්‍රඥාව කියන්නේ තෙන්දෙන් දෙන්න සිව්මන එකක්. ඒක නිසායි ප්‍රඥා සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියලා ඊට පස්සේ විපස්සනා ඥාන වශයෙන්, විසුද්ධි වශයෙන් සුද්ධ වෙවි සුද්ධ වෙවි හොරකල්ලියක ඉන්න ගමන් හොරකල්ලියේ නායකය අල්ලන්න හදන රහසත්තු සේවාවක් වගේ එකක් තමයි ප්‍රඥාව කරන්නේ. මොකද විඥානය කියන්නේ හිත ප්‍රඥාව කියන්නේ හිතේ චෛතසිකය. විඥානය කියන්නේ හිත ප්‍රඥාව කියන්නේ චෛතසික හිතේ දරුවෙක් කියන පදනෙ විඳලා මහත්යගේ ප්‍රශ්නේ නැවත වරණගුවොත් කොහොමද වරණ ගන්න පුළුවන්? නැවත ප්‍රශ්නේ අහුවොත් කොහොමද අහන්න පුළුවන්? විඥානය විඥානයේ පසෝද ප්‍රඥාව ඇති වෙන්නේ වාරය. කිකිලිද ඉස්සරලා ඉන්නේ පිටරේ. එන්නත් විඥානයේ අවබෝධ කිරීමද ප්‍රඥාව. විඥාන අවබෝධය. එහෙම එහෙම පටු කරන්න බෑ. ප්‍රඥාවේ කෘත්‍ය විඥානය අවබෝධ කිරීමද කියලා පටු කරන්න බෑ. හැබැයි ඒකත් විඥානය අවබෝධ කිරීම ප්‍රඥාවේ කෘත්‍යයක් හැබැයි මොකද ඒකට සීමා වෙන්නේ. ඊට වඩා විශාල පරාසයක් කරා වේදෙනවා ප්‍රඥාව. කියන්නේ විඥානය අවබෝධ කිරීමට එහා සදාචාර පැත්තක් තියෙනවා ප්‍රඥාව. චිත්ත භාවනා පැත්තකුත් තියෙනවා ප්‍රඥාව. ওই වගේ தත්ත්ව ඇටි ඇටි දැකීමේ ප්‍රඥාව සත්‍යකුත් තියෙනවා ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ බොහොම ලෝකව්‍යාපී බලන් කෘත්‍ය කෘත්‍ය. ඒක මේ විඥානය අවබෝධ කිරීම කියන භතු ශේෂ්ත්‍රය විතර කඩු කරන්න බෑ. හැබැයි ඒක විඥානයේ ශ්‍රේෂ්ඨ කෘත්‍යයක්. හැබැයි එහෙම බොහොම පොඩි වැඩක්. විඥාණයට අයිති පොඩි වැඩක් ඒක. ඒක කෙරුවට පස්සේ විඥාණයට වැඩ තියෙනවා. ආශව වෙන්න පුළුවන් අනුශය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අසංස්කාරික කාය සංස්කාර අසංස්කාරික මනෝ චිත්ත සංකාර වචී සංකාර සංස්කාර කරන චේතනා විරහිතව පහළවන දේවල් එක පැත්තකින් ඔය ඕකම තමයි වෙන පැත්තකින් කියනවා ආශය අනුශය කියලා දෙකක් තියෙනවා මේ ඔක්කොම කාපට් එකේ යට තියෙන කුණු එහෙම නැත්නම් අපි ළඟ ගෙනාපු ඇබ්බැහි එහෙම නැත්නම් අපි ළඟ තියෙන පුරුදු ගති ගති කියලා කියනවා ස්වභාව කියලා කියනවා අබ්බැහි කියලා කියනවා රුචි රුචි අරුචිකම් දෙක කියලා කියනවා පෞරුෂත්වය කියලා කියනවා ගොඩේ වචන වලින් ආශය අනුශය කියලා බුදුජානනාංශේ හඳුනගෙන තියෙනවා නමුත් වැඩ කරන යන පේනවා හිතීමකින් තොරව ක්‍රියාත්මක වෙන අපි කියන ජම්ම ගතියේ ආරේ එන්නේ ඒ ටිකෙන් තමයි මම කවුද කියලා අහුවේ දැන් මේ පිට තියෙන අපි මව අපානදී වීෂේ බොඩිය දාගෙන පුම්බගෙන අනම්මනම් ටයිකෝඩ් දාගෙන අනම්මනම් සෙල්ලම් දානවා. ඒ සෙල්ලම් දැම්මට ඇතුලේ ඉන්න එක මොකද්ද කියලා ඌ දන්නේ නැහැ පිටමින් හැට තේරෙන්නේ. ඒ නිසා ඒවන්සට ගහ වැඩක් නැහැ. මොකද ඒවන්සට දන්නේ නැහැ. ඒවන්සත් කරන්නේ සද්දාවටම බොරුව කරලා කරලා බොරුව ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් හොඳ ලස්සන තියෙනවා ගෑණියෙකුට කවදාද පුළුවන් වෙන්නේ ස්ත්‍රීත්වය ඉක්මොලා හිතන්න. පුරුෂයෙකුට පුළුවන් වෙන්නේ පුරුෂත්වය ඉක්මොලා හිතන්න කියනකොටම කරකොල අතහැරීම කියන්නේ මොකද අපි මේවට අයිතිවාසිකම් සඳහා සටන් කරන යුගයක මේ ඉක්මොලා යනවා. ඉක්මන නැතුව අපිට කවදාකවත් බෑ මිනිස්සෙක් කඳවලා. මම අඳුර ගන්නත් බෑ මිනිස්සු අඳුර ගන්නත් බෑ. ඉක්මනට පුළුවන්. ඉක්මනට මේ මේ මායව මායාව මේ නටන රංගපෑම බුදු පත්ත රංගපෑමක් විතරයි මේ ඇඳන් ඇඳගෙන මේ නාටකමට නටන ඉච්චර ඉතින් ඇඳන් ගැලුවට පස්සේ වෙනම එකක් තියෙනවා ආ මේ විදිහට මේකට මෙච්චර සීරියස් වෙන්නේ නැතුව මෙච්චර ඊර්ෂ්‍යා කරන්නේ නැතුව මෙච්චර ක්‍රෝධ කරන්නේ නැතුව මෙච්චර නඩු කියා ගන්න නැතුව නිකන් ඔය නිකන් සෙල්ලමට වගේ මේක අරගෙන කාපට් එකේ යට කෑල්ල බලන් ඉගෙන ගන්න ගියොත් මේ එකක් වෙනවා මේ ලෝකේ අපි එළවනවා මේ ලෝකේ කියනවා අපෝ යාට මොලේ යන්න ඔළුව ක්‍රෙල් වෙලා මිනිහා කොච්චරක්වත් මොනවාලෝ කල්පනා කරගෙන ඉන්නවා අපි ඔගේ පාන් ගැන කතා කරන්නේත් නෑ අපි ගැන. දේශපාලන ගැන කතා කරන්නේත් නෑ. ඒ නිසා මිනිස්සු අයිති නෑ කියලා කොන් කරන ගතිය තියෙන එක හොඳ ලකුණක්. දැන් යන්න කාලේ හරි කියලා. ඒ කෙනෙල්ලෙම පේන්න පටන් අර ගන්නවා මේ හැන්ද මිටෙන් බෙදන වෙලාව. ඒක එන්නේ කිට්ටුවන්තේ. හැන්ද මිටෙන් බෙදන එකන්නේ ඈත කට්ටියකින් නෙවෙයි. මදහත් ගෝප වෛරකාරගෙන් නෙවෙයි. එන්නෙම කිට්ටුවන්තේ ඒක දැනගන්න පුළුවන්. දැන් ඒකට පෙනෙන්න අරින්නත් එපා. නමුත් අර ඉබ්බා උස්සගෙන ගිහිල්ලා ඉවරයි මේ නරිය කිව්වලු මං තෝ දාන වතුරේ මරන්න කියලා. ඉබ්බා ගලු ඇන්නේ වේ වතුර දාන්න එපා මැරෙයි බව කිව්වා. ඒ වගේ ඇන්නේ වේ එහෙම කරන්න එපා මට කියනවා හැබැයි දාපන් දාපු ගමන් ඉබ්බගේ වෙලා. ඉබ්බා වතුර දාමුට පස්සේ ගොඩට වැඩි ඌට උගේ ලෝකේ. ඉතින් අපි හිතනවා ඇන්නේ වේ එහෙම කරන්න එපා කියලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මොකද අතහැරපු දවසේ අපි පාටියක් දානවා. මේ ධම්මව ගන්නවා මිසක් මාව කියලා දාපන් කියන්නේ යන්නේ නැහැ. එතකොටත් ඒ අපිට පිස්සු කියලා හිතන නිසා හරි මේක ඇත්තටම තියෙන මේ හාස්‍ය රසය මේක තියෙන මේ ඒ සෙල්ලක්කාරකම බුදුම ජීවයේ පවන සිදු. මේ හයි විටමින් ප්‍රෝටීන් අනම්මනම් ගන්නවට වැඩිය top class vital energy එකක් තියෙන. ඒ පුදුම ශක්තියක් එකේ තියෙන්නේ. ඒක කාටවත් කෙනෙකුට පවරන්නත් බෑ කාටවත් අපේ විද්‍රෝ කරන්නත් බෑ. හැබැයි මේ මේ අර ගැඹුරට ගැඹුරට යන්නේ නැතුව අපිට එකකින් ආරෝපණ එන්නේ නැහැ. අපි පිටේ වත් ගන්න ගියාට ඒකෙන් නෑ. ඇතුළට ඇතුළට යන්න යන්න පුදුමාකාර නිකන් හයි ටෙන්ෂන් වයර් එකකට යනවා වගේ ඒක නාස්තික එකක් නෙවෙයි ශක්තියක් කියනවා. ඒක නිසා කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ක්‍රමයට යනකොට යනකොට පුදුම විදිහට වර්තමානයට සමීප වීමක්, උත්සන්න වීමක්, ආසන්න වීමක් කරනවා. ඒ එතකොට බුදුන් ළඟ වීමක් තමයි වෙන්නේ. ධර්මයට ලං වීමක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් මේ තමයි සංඝයා. කියනවත් පිළිගුණක් මොනනිකාය පැවිදුණක් බුදුහමතුම සඳහන් කරපු ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීක තත්ත්වයට යනවා. එතකොට තේරෙනවා මේ සීලේක තියෙන වටිනාකම. තමන් විසින් තමන් ආරක්ෂා කරන සීලේක තියෙන වටිනාකම. ඉතින් ਸਰවඥාන්සේ කියනවා මේ පළවෙනි මාර්ගයේදී බුද්ධ ධම්ම සංඝ සීලේ කියන මේ හතර මොසලෙන ශක්තියක් පාට කෙනෙකුටපත් වෙනවා. මේ කාට හොරකම් කරන්න බෑ. නමුත් මේ කඩාගත්තොත් මේවත් එක්ක සම්බන්ධය දුරස් වුණොත් වෙන හානිය මෙච්චර කියලා කියනවා. මම දැන් ප්‍රශ්නේ ඉස්සෙල් ප්‍රශ්නේ පස්සට ආවුනේ ප්‍රශ්නේ ඉන්නේ දොස්තර නෝන කෙනෙක්ගේ. මරණ වේලාවේදී අපිට අලුත් සංඥාවල එන එක නතර වෙලා පරණ සංඥාවල් ගොජ දාන්න පටන් ගන්නවානේ. විඥාන කරගත්තේ මොකක් හරි කලතක්කු මොකක් අල්ලා ගන්නවා අල්ලාගත්ත එක දිගේ භවයේ නිමිනිච්ච වෙනවා කියන එක තමයි අපි පිළිගන්න සම්මුතිය. ප්‍රශ්න ගන්න මේක භාවනා කරපු කෙනෙකුට මේක ආවොත් එයාට මොකක්ද හම්බෙන්නේ අතවාසිය. ඒකට තක්කමුක්කක්. එයා දන්නවා ක්‍රමයෙන් ක්‍රමයෙන් මගේ ඉදුරංගේ සම්බන්ධතාවය දැන් කැපිගෙන කැපිගෙන යනවා. ඊට පස්සේ අන්තිම චෙක්කත් අස්සම් කරලා දෙන්න වෙලා තියෙනවා පුතාට. මේ යන්සන් ඉවර කරපන් ඉවරයි මම දැන් යන්නම් ටටා ගිහිල්ලා එන්නම් නෑ යන්නම් කියන විදිහ. මොකද ඊට ඉස්සෙල්ලා එයා භාවනාදී කද්දක්ලා තියෙන සිද්ධි වශයෙන් එක එක හිත ලැහිලි පෙති පෙති ගලව ගලව යන හැටි. පොතු ගහ ගහ යනවා කායයට ඉඳුරංගේ සම්බන්ධය නැති වෙනවා ඇහෙන එක නැති වෙනවා පේන එක නැති වෙනකොට දැනගන්නවා ඉස්සලා භාවනා කරලා නෙගත්තු දැන් ඒක සිදුවේ නම් දැන් ඉතින් ලෑස්ති ඒ නිසා සුනාමිය මුලති වලට ගහලා ඇයක් ගියා ගාලට ගහලා කවුරක කිව්වේ නැහැ කිව්වනම් ජීවිත කීයක් බේරෙනවා පොඩ්ඩකට කලින් දැන් සුනාමියක් එන බව කිව්වනම් ජීවිත කීයක් බේරෙනවා ඒ කියන්නේ රිහර්සල් එකක් කියනවා මේක වෙලා තියෙන තාපොට්ටකේ සුනාමි එනවයි කියලා මැසේජ් එක ඇවිල්ලා දැන්. ඒක විමර්ශනට වෙලා තියෙන පොඩ්ඩක් පිටමට යන්න. වෙන මොනක්වත් ඕනේ. මේ මුහුද කොට ඒතුලට ගියාට දැන් එනවා. ඒකට යා දැනගෙන ඉන්නේ සුනාමි. ඉතින් සිම්පල්. ඔය මේ ඉන්දුනීසියාවේ හිටියලු මේ ටුරිස්ට්ලා වගේ. ඒ වෙලාව හිටිය ඇත්ත උඩ නැගලා. ඇත්ත කැලේ කඩන යන්න පටන් ගත්තලු කොටු බිම දිහාට. හින්දුවට අහන්නෙත් නැතුළු ඇත්කෝව අහන්නෙත් නැතුළු දඟලන වෙලාවේ සුනාමියක් ඇවිල්ලා ඉතුරු වෙච්ච එක ඔක්කොම මැරුණලු ඇත්ත ටික විතරක් ගියලු ඇත. ඌට ඇවිල්ලා මෙසේ කියනවා. සුනාමිය බල්ල මැරුන්නේ නැහැ කොට. පොළවේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට සංඥාව ආවා ඒගොල්ලෝ කල්ලාතු ගියා පැත්තක. අපේ කට්ටිය මුලති වලට ගාලා පැයකට පස්සේ ආවත් එකෙකුට ඔකක් කියන්න බැන්නා මෙන්න මෙහෙම මගුලක් කරන පොඩ්ඩක් ගොඩට වෙලා හිටපන්. ඒ නිසා බුදුජානනාංශය කියනවා මේ සෑම රෝගයකින්ම සෑම ව්‍යසනයකම චිත්තක්ෂණ කලින් දැනගෙන ඉන්නවනම් අපි මැරෙන සත්තු, අපි වයසට යන සත්තු, අපි ලෙඩ වෙන සත්තු කියලා මෙච්චර ඊර්ෂ්‍යා කරන එකක්. මෙච්චර ක්‍රෝධ කරන එකක් නෑ, මෙච්චර රණ්ඩු කරන එකක් නෑ දැනගෙන ඉන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩකට කලින් දැනගෙන සිටීම අම්මා අප්පා දෙන අරසාට වැඩි ලොකු දෙයක්. සුදා. ලෑස්තිලා යන ගමන ඉතින් මේ සතිය නිර්වචනය කරනකොට බාලදක්ෂයන් සඳහා සූදානම් ශරීරය කියලා වචනයක් උගන්වනවා. ඉස්ලාම එක තමයි be prepared. යෝගාවචරයේ ඉන්නේ කොයි වෙලාවෙත් මරණය සීකරක. වොන්ලක් එන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේකේ ටිකක් භාවනාවෙන්. ආ දැන් එනකොටම ඒ කලබලයක් නැත් අක්කු මුක්කක් නැ ලෑස්ති වෙනවා. ඒ නිසා ඒ preparedness එක තමයි යෝගාවචරයට හම්බ වෙන අතවාසිය. ඒකට කවුරක්වත් ඒකට හොරකම් කරන්නත් බෑ. ඒක කාටවත් දෙන්නත් බෑ. තමා මේක දැනගෙන ජීවත් වෙන වෙලාවේදී පුහුණු කළා කියලා. පුහුණු කළා තිබ්බොත් ඒක මේ ව්‍යසනයකදී විශාල අත්දැවීමක් වෙනවා. පුහුණු කළා නැත්නම් ව්‍යසනයක මැදිවට අරකට ඇවිල්ලා මොන වෙනවද කියලා හොයාගන්න බැරි වෙනවා. උත්තරේ කියලා පිළිගන්නවද? මේ දීපතොරතොර මැදින් නැවත ප්‍රශ්නේ වර්ණ ගන්න. එතකොට අපිට පුළුවන් මේ උත්තරත් එක්කම ප්‍රශ්නෙත් එක්ක නැවත සලකා බලන්න. භාවනාවේ භාවනාවේ එමේ නැත්නම් වෙලාවට වෙන්න ඉඩ තියෙනවා. ඔව්. භාවනා කරපු කෙනාට වෙන්න ඉඩ තියෙනවා. නෑ නෑ මේ අනාහසින් තුමා සෝවන් වශයෙන්මයි මෙතන විදිහට ජීවිතක්ෂයටපත් උනේ ඒ තුසිත විමානය ඉපදුනේ අනාගාමී වුණා නම් සුද්ධවාසයට යන්න වෙනවනේ තුසිත විමානය ඉපදුනේ එන්නේ ප්‍රශ්නේ මඟට ඇවිල්ලා හිර වුණා. නෑ එකක් ප්‍රශ්නේ වැරදි. මොකද අනාගත වෙන සුසු අනාගම වෙලා හිටියේ නෑ. සෝවන් වෙලා. ඔව් සෝවන් වෙලා හිටියා. එතකොට පුළුවන් වෙන්නේ අල්ලපුවා තමන් තමන් යෝජනා කරනවා මම යන්නේ බැල්ලියගේ බල්ටේ. මම යන්නේ ජපන් අම්මා කෙනෙක්ගේ බල්ටේ. මම යන්නේ ජීවි එයා කල් තමන් තීන්දුව කරන්නේ. තමන් තීන්දුව කරන්නේ මේ තමන් ළඟ තියෙන පින්පව් අනුව. කවුරක්වත් ඒක විනිශ්චය කරන එක නෙවෙයි ඒක කර්මානුරූපව සිද්ධ වෙනවා. දැන් අපි කරනවා නිකන් සාමාන්‍යයෙන් සුපර් මාකට් එකට ගියාට පස්සේ අපි ගන්න බඩු කොයි බ්‍රෑන්ඩ් එකකට ගන්න කියලා මාකට් එක කියන්නේ නැහැ ඔක්කොම බඩු පනවලා තියෙනවා අපි හැමදාම ගන්න එකම කලාතුරකින් කෙනෙක් ඒව වෙනස් කරලා උත්සාහ කරලා බලන්න ඉතින් ඒක තමයි හැබැයි කියන්නේ ඒක තමයි ගතිය කියන්නේ ඒක තමයි චර්යාව කියන්නේ ඒක නැතුම සුපර් මාකට් එකට බයිනවා අපි අපිට ඕන ප්‍රොඩක්ට් එක නැහැ අපිට ඕන බ්‍රෑන්ඩ් එක නැහැ ඕක නෑ මරණ මොහොතේ සිද්ධ වෙන එක හම්බ වෙන බුෆේ ඩයට් එකක් කොයි එකද කන්නේ කියන එක ඒකේ තියෙන ඔක්කොම වැරයිටල් එන්ටර්ටේන්මන්ට් එක තියෙන මොකද්ද පික් කරන්න කියන එක අපි මේ පුරුදු කරපේක උනා මේ පෙරේතය එදත් ඒක ඊගාත්ත පෙරේතය තමයි දැන් මේ යක්ෂය ඊගාත්ම යක්ෂය තමයි මේකේ මනුස්සකම තිබුණා ඊගාත්ම මනුස්සකම මොකද අපි මේ අයිතිවාසිකම් සඳහන් කරන මේ ලැබපු දෙයට ඕකම තමයි හම්බෙන්නේ මොනක්වත් නැතුව ඉදියොත් ෆුල් සම්පූර්ණ මේකම හම්බෙන්නේ මම බැඳලා නැහනේ ඒ නිසා මට ඕන කෙල්ලෙක් ඕකන් ටිකට් එකක් තියෙනවා මම බැඳලා හිටියානම් වෙන කෙල්ලෙක් දිහා බලනකොට බැඳපු නෝනා මයිත් එක තරහ වෙනවා. බැඳලා ගැටුවේ හිටියනම් කිසි ප්‍රශ්නයක් නැහැ. කොයි එකේ දිහා බලනකොට මම තාම නෑ අපි නොබැඳි જાතින්ගේ. ඒ කියන්නේ රෙජිස්ටර්ඩ් බැචලර්ස්. ඕන එකක් දිහා බලද්දී තරහ වෙන්න කෙනෙක් නෑ. මොකද මම එක්කෙනෙක් අන කරලා නෑ උඹ තමයි මම බඳින. ඒකට එයා මාට බලපෑම් කරලා කියනවා අනික් කට්ටිය බලන්න බෑ මේ ඊට පස්සේ ඒකම බලන්න. ඒ නිසා අපි යම් කිසි දෙයකට ආශා කෙරුවොත් විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ඒ ආශා කරපු දේ අපි බැඳෙනවා. අපි යට කම්බු කට කම්බු වලට ගහගත්තොත් ගේ වටේට පිටායට ඇතුළට එන්නත් බෑ අපිට එළියට යන්නත් බෑ. මතක තියාගන්න ඒ වැටම නිසා අපිට එළියට යන්න බැරි වෙනවා. මේ අපිට ඕනේ දඬුවම අපිමයි විනිශ්චය කරලා පොතේ ලියලා තියෙන්නේ. මම මැරුණාට පස්සේ මට මේ දඬුවම ඕනයි. ඒ නිසා අපි සර්ව බල දාන. අපිට ඕනේ දඬුවම අපි දැනට විනිශ්චය කරලා ඉවරයි. ඒක තීන්දුව වෙන්නේ රුචි අරුචිකම් කරා. හැබ්බැහි හරහා. අපි මෙතෙක් කල් ගොඩනගනවා පෞරුෂත්වයේ හරහා ඒක ධර්මචනාසේ කරන දේකුත් නෙවෙයි. ඉතින් බුදුහාම කියන්නේ ඇයි මේ එකකට බැඳෙන්නේ? විශාල පරාසයක් තියෙනවා. ඒ පරාසයේ මනුෂ්‍යකම හරහා අනික් කෙනාගේ තියෙන හැබ්බැහියත් හොඳයි. ඔයාගේ තියෙන එකත් හොඳයි. මගේ එකත් හොඳයි. නමුත් මේක හුදු පටවගත්ත සත්‍යයක් විතරයි. මේක ඕනෙලාට වෙනස් කරන්න පුළුවන්. මේක මේ පර්මනන්ට් පේන්ට් එකකින් නෙවෙයි ඇඳලා තියෙන්නේ නිකන් වොෂබල්. ඒක මකලා වෙන එකක් අඳින්න පුළුවන්. වයසට යනකොට යනකොට අමාරුයි. මොකද ඒගොල්ලෝ ඒ ඒ ඒ පුරුද්දෙම තමයි ඉන් එහාට යන්න කැමති. තරුණ කාලේ වෙලා තියෙන්නේ මේ භාවනාවට බඳ පෙළඹෙන්නේ නැහැ. මොකද අර ගොජ දාන කාම ආසාව නිසා ඒක නිසා මේක අමතර මාර බන්ධනයක තමයි ගමන යන්නේ. ඒ නිසා ඔය ගැටි නිමිටි මේ මොනවාද ඒ නිමිටි අපි හිතන විවාහ විනිශ්චය කරන්නේ නැහැ. විනිශ්චය මේ අපි කල්ලාතු අපේ අවසාන කමිටු පත්‍රය දීලා තියෙනවා. මට මේක ලැබෙන්න ඕනයි කියලා ඒක අපි ඔගේ ලොකු අයිතිවාසිකමක් විදිහට ලියලා තිත් ඒක සිද්ධ වෙනවා. නෑ ඇත්තටම ධනංජානගේ බ්‍රාහ්මණයාගේ තුනේ මේ බ්‍රහ්ම ලෝකයට යන්න පාර පෙන්නේ. ඈ? ඒක නිසා භාවනා කරුවොත් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඕන වෙලාවක මරණ මොහොතේ ඉන්න එපා ඒක ඊට කලින් බලන්න අපිට මේ අපි දැනට මේ මම මෙහෙමයි කියලා හිතාන හිටියට අපිට ඒක වෙනස් කරන්න පුළුවන් ඕන වෙලාව. ඒකේ පේන තියෙන ඕන වෙලාවක වෙනස් කරන ධනංජනි බ්‍රාහ්මණ මරණ මොහොතේ වෙනස් කරයි සාරිපුත්‍ර ස්වාමීගේ දක්ෂකම. නමුත් ඊට ඉස්සෙල්ලා වුණාන ඊට එහා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා භාවනා කළොත් හැම වෙලාවෙම අපිට අලුත් ප්‍රශ්න ලැබෙනවා. භාවනාවේ හම්බෙන්නේ තිබුණට වැඩිය හොඳ ප්‍රස්තාවයක් ලැබෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ නැහැ අපිට වෙලා නැහැ. ඒකට අපිට දරුවගේ ප්‍රශ්න තියෙනවා. මේ ආරක මේ කියන මේ අලුත් ප්‍රස්තාවක් ලැබීම නතර කරලාද පුරුදු જાතියම පුරුදු තාලෙම ජීවත් වෙන්න ගත කරනවා. ඒකට කවුරුත් වග වෙන්න ඕන කමක් නැහැ. කොහොමද යද්ද බන වැඩිලා තියෙනවා. හොඳයි අපේ වෙලාව 11යි කාලයි. එනිසා අපි නැමෙත 12:00ට මෙතන රැස් වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒ නිසා පුරුදු පරිදි අවශ්‍ය මාතෘකාවක් තියෙනවා කරුණාකරලා ලිඛිත ඉදිරිපත් කරන්න ලිඛිත ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් මතක් කරමි. උදේ වරුවේ සතිವಾರයේ මෙතන සමාප්ත කරනවා. සියලු දෙනාටම නිර්වාණ සාරණයි.